ගෞරවනීය සංගරත්නයේ අවසරයි අපි නිවාසික උපාසක මාතු සම්බන්ධ කරන ලදල දවස්තාවේ මේ වගේ සෙනසුරාදාට ධර්ම සාකච්ඡාවක් පවත්වන නිසනවනේදී අදත් අපිට මේ වගේ සෙනසුරාදාක් ඉදිරිපත් කරලා දිනවා. අපි මේ 7:30 ඉඳලා 9 දක්වා වෙන කාලේ මේ ගන්න ගන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි විනාඩි කිහිපයක පමාවක් වෙලා තිනවා. ඉතින් මේ කාලේ තුලා අපි ඉස්සල්ලාම අපේ චාරිත්‍රානුකූල ව්‍යවස්ථා සීපත් කරගෙන ඊගාවට වාරේ පැමිණිච්ච දානපාලි ගාතාවක් මාතෘකා වශයෙන් ඉදිරින් තියාගෙන ධර්ම සාකච්ඡාවට අවස්ථාව ලබා ගන්නවා. ඉතින් ඒ අනුව සභා සම්බන්ධ නායකගේ මන අපේ පරිදි අපි එක ක්‍රමයෙන් විවෘත ධර්ම සාකච්ඡාවක් බාටපත් කර ගන්නවා.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 සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නොඅසද්දෝ යනාදීන් වදාළ පරිදි යථා යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුයි. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසාසනික අදහසකින් තොරව ශාසන પરමාර්ථයන් අදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකින්ද ශාසන પરමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේහිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද ඒ සුදු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථා සම්පූර්ණ විය යුතුය. සික්ඛා සාජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેදෙන්තර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාහර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මේ කරන සෑම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද එයින් උත්තමාර්ථය වැළී යාමට හේතු පැන්න හේින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිටසක් විය යුතුය. ගිහි පැවිදි කාවිසිනුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සව ආදියකට මේ පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සාරලෙන සෑම අධ්‍යාපනයක්ම දිය යුතු වෙනෙහිින් යෝගාභ්‍යාසම යෝගාභ්‍යාසාශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් සමාන පැවතුම් දිනු කළ යුතුය. නිම කල්යාණ ආධ්‍යාසයෙන් උත්මාර්ථය ලබා ගැනීම සිදුවන හේයින් පිරිසුදු පැවතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව, ඡාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජකුමාර පංචමානි ප්‍රධානං ඥානි. ඉද රාජකුමාර බික්කු සද්දෝ හෝති සද්ධාත් තථාගතස්ස බෝධින්. ඉතිපි සෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ. විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. අපාබාධෝ හෝති අපාතංකෝ සමවයි පාකිනියා ගානියා සමන්නාගතෝ හෝති. නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදහානක්කමාය අසටෝ හෝති අමායාවි යතා භූතං අත්තානං ආවිකත්තා සත්තදිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විදියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය ථාමවා දල්ල පරක්කමෝ අනිකීත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංචපදානංගියානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුකට අවශ්‍ය කරුණු පරීක්ෂාකට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේත හේයින් යයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණි වුන් හොත් ඔවුන් ගැන මනා පරීක්ෂණයක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා. එයින් සමර්ථ වූ දසසිල්ලා සීලයක පිහිටුවා පණ්ඩු පලාශයක වශයෙන් සුදුසු තැනක නවත්වා එරණ බණ ධම්මාවත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘත්‍යා දෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන සදහ නැති කුසිතකම් ආදී අභාග්‍යකින් යුක්ත වූවන් පණ්ඩු පලාශ පන්ති නිවත් කළ යුතුය. ಜಾති ભેද, කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකර ගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිරී යකුසල් වැඩේ නම් එබඳු කවරෙකු දාශ්‍රයන කළ යුතු බව වදාළෙහින් කැපකරුකමට හෝ පැවිදිකමට ගන්න ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයන් වෙනසියාය කියින් පරීක්ෂා කොට බාරගත යුතුය. පිටතින් මේ අභ්‍යාසය ලැබීමට පැමිණෙන හේරණ උපසපන්දි කොටස පිළිබඳවද මනවින් කරුණු ਵਿਚාරාම සුදුසු බාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් ඉන හේරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසම්පන් භික්ෂූන් ඩල්ලි කරන උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමිපාණන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යතහිතම් භික්කවේ පාපමිත්තතා යයි වදාලේන සරණා සර්වනා සර්වානාර්ථයට හේතු පාප මිත්‍ර ආශ්‍රේ විසකුරු සපුන් මෙන් බැහැර කොට සුද්ධා සුද්ධේ සංවා සංකප්ප යවෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලැජ්ජී ධර්මයන්හි පිහිටා එබඳු ලැජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදී යුතුය. කාලට සුදුසු පරිදි සීකපත මැඩීමට කිසියෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාදී තබාවදාල සංගඥාත්‍ය තීකොට කුඩාමාත් කිසිදු ශික්ෂාපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකි වණ්ඩන් යනාදී ගාථාවලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තංන පරිපූර්ණතෝන සීලම් පරිපූර්ති යනාදී ධර්මයන් සීකොට තේර මජ්ජිම ලවක හැම භික්ෂූන්ම කුදුමා සියලුවත් පිළිවෙත් හොඳින් දැනුගෙන අනන්තිමානීව අනලස්ස සම්පූර්ණ කටයුතු ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දැනුගෙන දල දනු ගති හා කොහොන්වත් නොපුරා සාන්ත දාන්ත උජුපටිපන භාවය පුරුදු කළ යුත්තාහ ගම්මැදී බණ කීමාදී අසාකට විද්‍යාව හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍ය ආදීන්ගේ අවසරේ පරිදි එදැයි යෙදී යුතුය නිද්දාරාමතා භාසාරාමතා ඝනසංගනිකාරාමතාදී සාසන පරිහානි කරන ධර්මයන්හි නොයේදී දිචිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දස කතා වස්තු වලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදී යුතුය දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරනු හොඳින් දැන උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්‍යාප්තින් වෙනු ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනත්වයේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්‍යාප්ති ධර්මයේ උද්ග්‍රහණයද ධාරණයද කළ යුතුය. ප්‍රතිදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසේ සලකා අනනුලෝමික ගී සංසර්ගයේ සිදු නොවන සේද කුල දූෂණ ආදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. මම මේ කියවන්න දෙදුනේ යෝගාශ්‍රම සංස්ථාවේ කතිකාවතේ පළවෙනි අර්ධයයි අංක 26ක් අපි අනිත් දවසට 27 ඉඳලා 54 දක්වා වූ ඒ ඉතුරු අර්ධය මතක් කරගන්න බලාපොරොත්තු වෙනවා කියන සීකන්ද වීමත් සමගම ඒ විවස්ථා කීමේ අංක මෙතෙන් නතර වෙනවා අපි ඊට පස්සේ තියෙන්නේ දාන වර්ගයේ දාන පාලි ගාතාවකට අනුව අපේ ධර්ම සාකච්ඡාවට කරුණු ඉදිරිපත් කර ගැනීම. මාතෘකාව සපයා ගැනීම. ඉස්සරහට ගත්ත සූත්‍රයේ මේ ගිය හරි 197 ටික කියවන්න මෙන්න මේක මේ ගිය සූත්‍රය කියවන්න මේ ඇත්තට මේක අපි කියවලා තියෙන එක අද ඒ වුණාට අපි සියලු දෙනාට ඒ සූත්‍රය වටන සූත්‍රයක් මේ මේ හත්වෙනි අංකේ ඉවර වෙනකන් කියවපුවම හරියයි. මේ 7 කියලා ගාලා තියෙන 199 වෙනි පිටේ ඒකෙන අපිට මේ නිදානේ නම් අහු වෙන නමුත් ධර්ම කාරණාව හම්බ වෙනවා. මම කහත. සිංහල සිංහල නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මේගෙනි නමෝ කළ චිත්ත විමුක්තියකගේ විමුක්තියගේ මොහු කිරීම පිණිස ධර්මයන් පස් දෙනෙක් පවතී. කවර පස් දෙනෙක්ද යත් මේ කියනු මෙහි මහනතෙම කලන මිතුරන් නැත්තේ කලන යහනුවන් නැත්තේ කලන උගුලනට නැමුණේ වෙයිද මේ පළමු දහම නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී. කියන්නේ තාම චේතු විමුක්තිය සම්පාදනය කරගත්තේ නැති කෙනෙක් ඒ චේතු විමුක්තිය නැත්නම් නිවන කියලා ගමුකෝ සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන කරුණු පහෙන් පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයන් ඇසුර කිරීම කල්යාණ මිත්‍රයන් සමග පැවැත්වීම මොකද්ද කල්යාණ මිත්‍රයන් ඇසුර කිරීම කලන පුගලනට නැමුනේ වේද ඒ පැත්තට නැමිලා ගත කරන එක කලනේ අහලව නැත්ති කල්යාණ මිත්‍රයන් දැන අඳුරගෙන ඉන්න වෙන්න ඉන්න ඉන්න ඕනේ ඒගොල්ලෝ මේ පළමු ගාම යොමු කළ චිත්ත විමුක්තිය. ඒක තමයි ඒක තමයි මේ තමන්ගේ නිවන පිණිස මූලික වෙන දේ. තවද මේ ගේනි මහාන තෙමේ සිල්වත් වේද ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවෘතව විසේද ආචාර ගෝචර දෙකින් සම්පූර්ණ වේද ස්වල්ප මාත්‍ර වූද වර්ධෙහි බිය දක්නා සුළු වේද සමාදන් කොට ගෙන සිකපදයක් සිකපදයන්හි හික්මේද මේ දෙවැනි දහම නොමුහු කළ චේතෝ විමුක්තියගේ විමුක්තියගේ මොහු කිරීම පිණිස පවතී. එවැගේම ඒ චේතෝ විමුක්තිය ලබා ගැනීම සඳහා සීලය අවශ්‍යයි. භික්ෂුවකට නම් ප්‍රාතිමොක්ෂ සංවර සීලය අනිත් කෙනෙකුට ආචාර ධර්ම තේරුම් ගන්න ඕනේ. ආචාර ධර්ම කියලා කියන්නේ වත්පිළිවෙත් ටික දැනගන්න ඕනේ. කොච්චර සීල් රැක්කත් තමයි පිළිසක ඉඳගෙන බුදු වත, ආචාර්ය වත, ආගන්තුක වත, සීනාසන වත ඒවට මේ කෝල වෙනවා නම් ඇඟ කෙරෙම ඉරි කඩනවා නම් වත්තංන පරිපූර්ණෙන් තොර සීලම් පරිපූර්ණති කියලා ඒ වත් පිළිවෙල සම්පූර්ණ නැති එකනාගේ ආචාර සම්පත්‍ය හරියන්නේ. ගෝචර සම්පත්‍ය කියලා කියන්නේ මේ ඒකට පරිසර සුදුසු ගෝචර භූමියක් තියෙනවා හැම තැනම අපිට සිල් රකින්න බෑ. ඉතින් ගෝචර භූමිය ආචාර ගෝචර සම්පත්‍ය නිකන් අර චරණ ධර්ම මේ විද්‍යා ධර්ම වගේ ඒක බැලුව බැලමට පේන්නේ මේ තමන් කරන සීලයක් වශයෙන් නෙමෙයි අනුර කරන උපස්ථානයක්. ගුරුවරයෙකුට කරන ප්‍රාර්ථනා බුදු අතක් ඒ වැඩ ටික ඒක කරන්නේ නැති වුණොත් මේ නිකම් කොච්චර කෑම වේලක් හොඳට තිබුණත් කමන්නේ කණ්ඩිසලා අත හොදාගත්තේ නැතුව. කණ්ඩිසලා තමයි අතපය හොදාගෙන ගෞරවය ඒ කෑම මේෂයට ගෞරවය තියෙන චාරිත්‍ර වාරිත්‍ර කියලා තියා ඒ ටික දන්නේ නැත්තම් ඒ කෑම මේ <coughs> පෝෂණය ලැබෙනා වගේ. ඒක සමාදාය සික්කත සික්ඛාපදේසු කියලා තියෙනවා. කවුරුත් ඇවිල්ලා මේ කරපන් කියනකම් ඉන්න එපා. තමන් පවරලා Taman ඉල්ලලා ශික්ෂාපද ඉල්ලගන්න ඒ වතපිළිවෙත් හොයලා බලලා කරන්න නැත්නම් අහන්න ගිහිල්ලා සාමාන්‍ය අපේ මොනවද කරන්න තියෙන්නේ එහෙම නැත්නම් මේ මේ වැඩිහිටියෙක්ගෙන් තමන් උදව් කරන කෙනාගේ මේ මේ අපෙන් සල්ලි භාගේ නෙවෙයි අතින් අයින් කරන්න දෙන්නේ. ඒ ටික සම්පූර්ණ වුණේ නැතුව මේක කරන්න බැරි නිසා වෙස්ට් එකේ කවදාවත් බටහිර ලෝකේ කවදාවත් සාසනය පිටින්නේ. මේ සාසනය පිටරට කරන්නේ චෙක් එකක් කියලා දෙනවා. ඔක්කොම හරි මොනවද කරෙන්න ඕනේ මෙන්න චෙක් එක. කවදාකවත් අර අතින් පයින් උදව් කිරිල්ල කියන එක කෙරෙන්නේ නිසා මේ පුංචි කාලේ අහලා තිනවා අම්මලා තාත්තලා දරුවා වෙනුවෙන් වීදංගෙන හැම එකම ලියලා තියනවා. උන් සල්ලි හම්බ කරනකොට ඒක දුන්නට පස්සේ උන් ඒකට චෙක් එකක් දෙනවා. ඒක තමයි කිරිබිල ගෙවන ක්‍රමය. ඉතින් ඒකම නිසා ඊට පස්සේ ආය කතා කරන්න එන්න එපා. ඔයාලට අමාරු නම් මට කියන්න මම ඔයාව වර්ෂක මහලු නිවාසයකට අරිනවා. ඒකට ඔයා සල්ලි ඉතුරු කරගන්න. ඔය පෙන්ෂන් එක තියා ඉතුරු කරන මම ඒක කරලා දෙන්නම්. මගේ කාර් එකේ ගිහිල්ලා දාන්න. අනම් මනම් බෑ. ඉතින් අන්නේ ඒ தත්ත්වෙ ගියාම ඉතින් අපේ හිතුවා සුද්ධ සුද්ධයි කියලා. කිසිම සුද්ධියක් නැහැ. කිසිම මේ මනුසකමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථානයේ සහ ආරණ්‍යයේ තියෙන වෙනස ඉච්චරයි. භාවනා මධ්‍යස්ථානයේ කිසිම වැඩක් කරන්න දෙන්නේ නැහැ. කිසිම වතක් පිළිවෙතක් කරන්න දෙන්නේ ආව භාවන කළ ඵලයි. ආරණ්‍යයට ආවට පස්සේ අපි පවුලට ගන්නවා. ඇල මේ තියෙන වතපිලියද කරපන් අතුපතු ගාපන් වැසිකිලි හොදපන් අර ටික කරපන් මේ ටික කරපන් ඉතින් කාට හරි එහෙම කරන්න බෑන්න ඉතින් එන ජෝආර පිටින් හොටලෙට බිල දෙවලා කාලා යන හොටලේ කාලා යන මෙහි ඉන්න බා ඉතින් අපි හරි වාසනාවන්තයි මේ දෙකම තියෙනවා කැමති නම් අටවිල්ලා අරකේ කරලා යන්නත් පුළුවන් මෙහෙම කරලා යන්නත් පුළුවන් ඉතින් ඒක මේ අරණ්‍ය ගතිය මා මේ සමාජික වශයෙන් හරි වේදන් අධිකයි තැහෙන එකට යෙදිලා කරන්න ඕනේ. පෞලි ගතිය තේරුම් ගන්න ඕනේ. සහෝදර සහෝදරින් වශයෙන් තේරුම් ගන්න. වැරද්ද දකින්න අයිති නැහැ. වැරද්ද Taman ගතිය. ස්ථානේ වැරද්දක් තියෙනවා කාගවත් දෝෂයක් නැහැ. Tamanගේ දෝෂේ. ඒ දැකලායි කෙරේ නැත්තේ කියලා. ඉතින් අන්නේ ගති ඉතල කෙලවර තමයි ඔය සීලි කියලා කියන්නේ ඇත්තටම කියනවනම් සදාචාරය කියලා කියන්නේ සංස්කෘතිය කියන්නේ ඔකට. ඔයින් තොරව මේ ටයිකෝඩ් ගහගෙන V shape බොඩි දාගෙන අනම්බණන් වලට යනවා අපි හිතනවා මහා ලොකු දේවල් කියලා ඒවා නිකන් සෝබන විතරයි. මේකේ කිසිම සෝබනයක් නැහැ මේක බොක්කෙමයි. කරන දේ බොක්කෙමයි කරන්නේ. ඒ නිසා වැඩට දාපු ගමන් කන කොකාද මොන කොකාද කියලා ඉගිලෙන්න දාපු ගමන් ටක් ගාලා පේනවා. ඒකයි අපිට තියෙන ලාභේ. අපි කියනවා ඔය පිටියේ දීලා බලන ඉන්නවා. බලන ඉන්නකොට වෙනවා කොයි මිනිස්සයා දේවා ඔයලා බලලා ඉදිලා කරන්නේ කියලා ඔක්කොටම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති කයාගේ දෝෂිකුත් නෙවෙයි. ඉතින් අපි මඩවන්න ඕනේ මේකේ කාලයක් තියලා ඒක තේරුම් ගනින් තේරුම් ගත්තාම මට මේකේ මුල්බයි. ඒක මේ උඹේ ගුණයක්වත් මගේ ගුණයක්වත් ඉස්තානේ ගුණයක්වත් නෙවෙයි. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනෙමයි ආචාර ගෝචර සම්පatti තියෙනවා. ඒව නැතුව අයියෙන් පැය හතර පහයක දිගට ඉඳගෙන ඉන්න පුළුවන් කියලා සූත්‍ර කටපාඩම් කරයි කියලා විපස්සනා ඥාන ලැබුණයි කියලා මොකක්වත් දෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක යොදවිල්ල දන්නේ නැත්තම් ප්‍රායෝගිකව යොදන්න බැරි නම් ඒක කටුසය කරේ අතරම් බැඳා වගේ ගුණයක් නැහැ. ඉතින් ඒ ටිකයි අපිට ලංකාවේ බුද්ධ ශාසනය කියලා රකින්න තියෙන්නේ. තනිතනිය භාවනා කරන එකත් ඕනේ. කරලා ඒ තිබුණු චාරිත්‍ර වාරිතේ ඒ පැවතුම් යවතුම් සහිතව යනවනම් ඒක තමයි ඉතින් මේ අභ්‍යන්තර බාහිර ශාසනය රැකෙන්නේ. ඒකට සීලේ තියෙන වටිනාකම තමයි දෙවෙනි කාරණාව. තවද මේ ගිය යනි අල්පේච්ඡ කතා සංතුෂ්ටිච්ච කතා පයිවේක කතා අසංසර්ග කතා වීරයාරම්භ කතා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා යන කෙලෙස් තුනී කරන සිතේ ආවරණ දුරලීමට හෙවත් සමත විපස්සනා වැඩිවීමට සැප වූ යම් කතාවෙක් ඒකාන්තයෙන් සතර දුකෙහි කලකිරුණු පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස සියලු කෙලෙස් සංහිඳීම පිණිස දතියුතු දෑ දැනීම පිණිස සම්බෝධය පිණිස නිවන පිණිස පවතීද මෙබඳු කතාවෙහි නිකාමලාභී මෙබඳු කතා කැමැති පරිදි අසන්නට ලබන සුළු වේද සුවසේ ලබන සුළු වේද මාත්සේ ලබන සුළු වේද මේගේ මේ ගියේනි මේ තෙවැනි ධර්මය නොමුහු කළ චිත්ත විමුක්තියකගේ මුහු කිරීම පිණිස පවතී. මෙහිදීත් ඇත්තටම භාවනා මධ්‍යස්ථාන සහ අරණ්‍ය අතර තියෙන වෙනසදී භාවනා මධ්‍යස්ථාන වල දැඩි <clears throat> විනයක් පවත්වන කතා කරන්න බෑ කියලා. නමුත් ශාසන කියන්නේ ඒක නෙවෙයි. ශාසන කියන එකේ ඒව කතා නොකර සිටීම ආපත්‍ති කරයි. ඒක නිසා මේ විමුක්තියට බර වෙච්ච මේ සසර චතුරාර්ය සත්‍යයට නැමිච්ච ඒ කතාවන් ආයේ ඇහෙන්න තියෙනුනේ වියදමකින් තොරව. ඇති පරිදි නිසි පරිදි ලැබෙන්න නිකාමලාභී අකසිරලාභී අකිච්චලාභී මානීයමට මේ බණ කියන්න කියන්න ඕනේ. ඉතින් සාමාන්‍ය ඇහෙන්න තියෙනවා. ඉතින් ඒවා දෙතිස් කතා වෙන්න දෙන්න එපා. කාම දනවන කතා නෙවෙයි. අපිච්ච කතා, තන්ත්‍රිත කතා, පවිවේ කතා, අසංසග්ග කතා, විදි ආරම්භ කතා. ඒ කියන්නේ මේ මේ තියෙන දේ කොච්චර අපිට මොන වාසනාවක්ද ලැබුණේ කියලා හැම වෙලාවෙම ඉස්ලා අල්පේච්ච කතා මේ අල්පේච්ඡතාවය කියලා කිව්වහම මේ ද්‍රව්‍ය පිළිබඳ අල්පේච්ඡ නෙවෙයි. තමන්ගේ ගුණේනුත් වසහාගෙන ජීවත් වෙන ගතිය. අධිගමයක් ලැබුවත් ඒකවත් කාටවත් නොදැනෙන්න කටයුතු කරන කතා. මේ අඟ උස්සගෙන කෑ ගහගෙන අඬහැර පාගෙන යන ලෝකෙක ආධ්‍යාත්මික ගුණයක් තිබ්බත් ඒක වසහාගෙන යන කෙනෙකුට අධිගම අල්පේච්ඡතාවය කියලා. ඒ වගේම ඉච්ඡ කියලා කියන්නේ කැමැති වෙනවා අල්පේච්ඡ කියන කැමැත්ත අඩු ගතිය. නිකන් නිතරම කෑදර ගතිය අරක මැදි මේක මැදි කියන එක නෙවෙයි. අවශ්‍යතාවෙන් මූලික අපි කියන මූලික අවශ්‍යතාවෙන් පිළිබඳව යපෙන් නැත්නම් සතුටු වෙන්න ලැබෙන්නේ සතුටු වෙන. ඒකමයි සන්තුට්ටි කතා කියන්නේ. අපි මොන්න තරම් වාසනාවන්තද මෙච්චර මේ බුද්ධෝත්පාද කාලෙක විල භාවනා කරගන්න හම්බුනායි කියලා මිසක් අනේ මෙතෙන් ආපු එක මේක යකන්චන් කරලා තිබ්බනම් මේකට මధుර දලක් ගහලා තිබ්බනම් ෆෑන් එකක් තිබ්බනම් ඕන තරම් යන්න පුළුවන්. කවදාකවත් කෙලවරක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ අල්පේච්ඡතාවයේ, සන්තුෂ්ඨිකාවේ, පවිවේකතාවයේ මේ මොන දෙයක් කරන්න ගියත් කොච්චර කාලයෙන් දරින් ශ්‍රමයෙන් කැප වෙනවද? ඊට වැඩිය මේ ලැබිච්ච විවේකේ කොච්චර ලැබනවද? අසංසග්ග කතා තව දෙවන්නේක් එක්කමට ගනුදෙනුවක් නොවේවා. ඇසුරක් නොවේවා. සම්බන්ධයක් නොවේවා. සංසර්ගයක් නොවේවා. නැත්නම් තවත් කතාවක් කියනවා සංසග්ගතා ඝන ඝන සංගණිකා සංගණිකාව. සංගණිකා කියන්නේ නානා කුලයන් සහ නානා කට්ටියක බැඳීම. කිසිම වගවීමක් වෙන්න බෑ කිසිම කෙනෙකුට බෑ තමන්ගෙට කාලසටහන ගන්න. ඒක හදන එක දාසයි. ඕන කෙනෙකුට යෝජනා කරන්න පුළුවන්. ඕන දෙයක් යෝජනා කරපන් කැමැත්තට බාර ගන්න කැමැත්තට විසිකොල ගන්න. එහෙම නැත්තම් ඒ මොක තමයි ඝන සංගණිකාවේ තියෙන දෝෂේ. යා කල්ලාතු ගානක් ගෙවලා බුක් කරනවා. බුක් කරලා කියලා හල්ලාට ආවල් දෙක කෙරෙට්ටා. ඊක බුදුහාමුදුර කදාකත් ඒ දාසකත්වයටපත් උනේ නෑ. ඒ නිසා සංසර්ග දාන සංසග් සංගණිකාරාම නෑ. සංගණිකා කියලා කියන්නේ මේ පාටි යනවා, කානිවල් යනවා, අර අපොයින්ට්මන්ට්, මේ අපොයින්ට්මන්ට් අනම්බරක්. ඒ වගේම විරියාරම්භ කතා මේ කම්මැලිකමට අරක කරන්න බෑ මේක කරන්න බෑ කියන එක බෙල්ලම කපලා දාන්න. බැන්නම් ඵලයක්. මේක ඉන්නේ පුළුවන් කියන කට්ටිය බැරි කට්ටිය හිඳලා මේකේලා මේ පටේ මේ මොනවද මේ කරගුණාට කමක් නැහැ. දෙන්න එපා නායකත්වයක්. දෙන්න එපා මුලතරක්. ඉරි ආරම්භ කතා. ඒතකොට තමයි සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා වලට ඉදෙන්නේ. එනතු මේ කාලේ භාවනා කරන්න බෑ මේ කාලේ භාවනා කරන්න මේ ත්‍රිපිටකය ඉගෙන ඉන්න ඕනේ මේ කාලේ භාවනා කරනකොට අර කෝණ මේ කෝණ කියලා බොහෝම ලස්සන මූල ධර්ම හදාගෙන එනවා බෑ තමයි ඉවර වෙන්නේ වගේ පරිසර සල්ලි වලට ගන්න බෑ ප්‍රතිරූප දේශ වශයෙන් අපිට ලැබෙනවා ප්‍රතිරූප දේශ කියලා කියන්නේ ඒ ගුණ තියෙන තැන ඉතින් තමයි ප්‍රතිරූප දේශ වලින් ඈත් වෙලා ප්‍රතිරූප දේශ ගැන හොයන්නත් එපා එන්න කන්ද තම්බි ගාවට එන්නේ නැහැ තම්බි යන්න ඕනේ කන්ද ගාවට එහෙම තැන දැක්කනේ ඒකට සම්බන්ධ වෙන්න දන්නේ නැත්නම් මේ මේ භාවනා කොච්චර කරත් එහෙම පරිසරයක නඩත්තු කරන්න ලේසි නෑ තමයි සෑහෙන අප වෙන්න ඕනේ. සෑහෙන කැප වෙන්න ඕනේ. කැප වෙලා පොඩි වෙලාවයි හම්බෙන්නේ. ඊටිකේ භාවනා කරනවා මිසක් විවේක වෙලා කියලා දැන් ওই පැවිදි සමාජයේ තියෙන ක්‍රමේ තමයි පැවිදි වෙන හරියක් කට්ටිය තනියම භාවනා කරන්න කැමති. මේ ගියට වෙච්ච දේ තමයි. ඉතින් මේකේ ආම්දෝ කියනවා මට තනියම භාවනා කරන්න. බුදුන්ස කියනවා යන්න එපා. මට උපත්තාන්න කවුරක්වත් නැහැ මේ පොඩ්ඩක් කවුරු හරි එනකම් බලපන් කියලා. දිවිසරෙත් කිනෝ පංච වරක් ප්‍රතික්ෂේප කරා වුණාට මට අහවල් තැන හම්බුණා මට එතෙන්ට යන්න ඕනේ තනියෙන් භාවනා කරන්න මට එතන කැපයි. මේ ගියේ කාපුදාන කියලා මට දෙවන්නේක් නැහැ. ඉවාන දැන් කාලේ ආමඳුරුන්ට උපස්ථායක හොයන බුදුරජාණන් වහන්සේ උපස්ථායකෙක් නැතුව. බුදුහාමර කටින් කියනවා. ඉන්නේ කාට කියනවා යන්න බෑ කියලා. ඌ කියනවා දැන් මම උන්ට භාවනා කරන්න යන්න. තුන්වෙනි සැරේත් ඇවිල්ලා කියනවා දෙවෙනි සැරේ කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බුදු වෙලා ඉන්නේ මම නෑ මට නිවන් දකින්න ඕනේ මට භාවනාව කරන්න ඕනේ ඉතින් තුන් සැරේ ආවට කියනවා ඉතින් ඔබ නිවන් දකින්න යන්න ඕනේ කියනවා භාවනා කරන්න යන්න ඕනේ කියනවා මම මොකද කරන්නේ ඵලයක් ගියා ගිය දවසේම ඉඳගත්ත ගමන් කාම අදහස් පහළ වෙලා සිවුරු වරින් තරමට පිරිනවා ඒ භූමිය වැරදි භූමියක් එතකොට තේරෙනවා පටන් ගන්නවා දැන් ගිනි ගන්නවා අතන ඉඳද්දි මේ භාවනා කරන්න නිවන් දකින්න දැන් මෙතෙන්දී මහානකමවත් නැහැ. පුදුම කාමයක් එන්න පටන් ගන්නවා. ආය බුදුරජාණන් ළඟට ඇවිල්ලා කියනවා මම ඔබ වහන්සේ අතකට අරගෙන ගියා පාත්‍ර බිම දාලා ගියා. නමුත් කියලා භාවනා කරනට හරි ගියේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකේ වටිනාම දේ තමයි එහෙම එපයි කියලා ගිය බුදුහාමුදුරුවෝ ගාට මාය පැමිණිච්ච එක උපදේශ හොයාගෙන. ඒක දෛව යෝගය. බුදුනාසෙත් වචනයක් කියන්නේ. මොකද ඒ තරම මේ කාමහිත චපලයි. ඒ තරම මේ කාමහිත පාහරයි. ඒක ඕන තරම් අපිට හේතු කාරණා දක්වන වැඩේ කරගන්න. කිරුවට පස්සේ අපේ தත්තට වැටෙන්නේ නැති විදිහට විම දාලා වීදුරු භාණ්ඩයක් වගේ කුඩු කරලා දාලා නිකන් ඉන්න. නමුත් බුදුනාථ කියනවා ඒකේම තමයි කියලා මේක නොවෙන්න නම් කරුණු කියනකොට කියනවා ඔබ මේ වගේ පරිසරයක් දැක්කට පස්සේ ඒකට කීයක් වේදම් කරලා හිටපන්. ඔය පරිසරයෙන් එළියට ගිහිල්ලා උඹ හදාගන්න හදනවා නම් වෙනම පරිසරයක්. ඉතින් ඒක ඒක කරන්න බැරි බය බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ නිසා අල්පේච්ඡ කතාදී වලින් පේන්න තියෙන්නේ ඒ හැම තැනම නෑ අද තියෙන කතාවල් දිහා බලනකොට අද මේ ইনফরমේෂන් ටෙක්නොලොජි කියන ලෝකෙකනේ ඉන්නේ. තියෙන කතාවල් මොනවද? මේක මොනවද කියන එක බැලුවොත් ඇතර මේක පිස්සුද අරක පිස්සුද හොයන්න බෑ. අරක ඉදිරිය බලනකොට මෙතන පිස්සු. මේ මොනවද ඕනෑදී අරුපයක් කතා කරනවා. හරි මේ මිනිස්සු මේ ආර්ථිකය ගැන දඟලද්දී. මෙහි ඉන්න කතා කරන කියනවා අනේ ආර්ථික උච්චර දඟලුවත් තාටත් හරි ගියේ නෑ. පිස්සුද මිනිසුන්ට පිස්සු බල බල කරන දේ කියලා දෙන්නට දෙන නිව නිව ඉන්නවා. ඒක සත්පුරුෂයා මේ දේ තේරුම් ගැනීමෙන් තමයි සත්පුරුෂකම තේරෙන්නේ. කාටවත් කියන්න බෑ අරක හරි මේක වැරදි කියලා. ප්‍රජාතන්ත්‍රවාදී වෙලා ලකුණු දුන්නොත් අරක 99 ඡන්දෙන් දිනනවා. මේක පරාදයි. කද්දාකත් දිනන්නේ දිනන්නේ නැතිකම තමයි මේකේ දිනුව. මොකද මේක ජනප්‍රිය වෙන්නේ. මේකට මනස විවේකීව පැත්තකටලා ඉන්නවා. හැබැයි අර සංගණිකාව හදාගන්න එපා. සෙල්ෆෝන් පාවිච්චි කරලා, පත්‍ර බලලා, රේඩියෝ බලලා ඒකේ වෙන්නේ අර වටිනා ධර්මය අපව කෙලසෙනවා. තවද මේ කියයෙනි මහානතිම අකුසල් දහම් දුර්ලභ පිණිස කුසල් දහම් සිය සතන්හි උපදවනු පිණිස සම්පූර්ණ කළ වීරයත් වේද කුසල් දහම්හි උත්සාහවත් වේද දැඩි වීරය ඇති වේද නොබහලු වැර ඇත්තේ වේද මේ ගියයනි මේ සතරවන ධර්මය නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී. ඒ කියන්නේ අර විදියට පරිසරය හොඳ හදාගෙන ඔක්කොම කරලා ආවත් භාවනා කියලා නිකන් සිද්ධ වෙන්නේ ඒකට වෙනම වැඩ වඩන්න ඒ වැඩ වැඩිමින් තොරව සිල්වන්ත උනායි කියලා එහෙම නැත්නම් සීලේ ආදී ධර්ම සම්පූර්ණ වීමෙන් වීරිය කටයුත්ත සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අර කාම ලෝකේ ඉඳගෙන විශාල ඒකේ මේ මොනවද කියන්නේ අතිකාල සේවාවල් කරමින් මිනිස්සු හම්බ කරන්න යම් වියදමක් දරනවාද ඊට වඩා වියදමක් කැපවීමක් මේකේ කරන්න ඕනේ. හම්බ වෙන ලාභිකුත් නැහැ. අවින සත්කාර සම්මානිකුත් නැහැ. නමුත් මේ යුද බිමක ඉන බරපතල යුද සේබලෙකුට වැඩිය අප වෙලා කැප වෙලා වැඩ කරන්න ඕනේ. මෙතෙන් ඇවිල්ලි වෙලා අනිත් ඔක්කොම හම්බුනායි කියලා හොඳට නිකන් හම්බෙන්නේ කාලා බුදිය ගන්න ගියොත් ඒකේ සාසනයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට දල්වාගත් වීර්යයක් නිවැරදි එල්ලයක් ඒ දෙක කවුරුත් කිව්වට නෙමෙයි ඒක වඩන්න හොඳම තැන මේකයි නමුත් අනික් කරුණු හරි ගියයි කියලා ඒක වෙන්නේ නැහැ වර නිකන් කට කට කතාවට නම් කියනවා ඇත්තටම මේ භාවනා නොකරත් ඇයිලා බුදියාගෙන හිටියත් ඇති කියලා කැලේක වෙන මොනවත් නැතුව ඒ ඒ කියන්නේ ඒ තරම අරක කෙලසිලා තියෙන නිසා නමුත් මේ මෙතෙන් ආවට පස්සේ සංවේගයක් එක්ක දිවස්වල තිබ්බ කියලා ඉන්න මිනිහට මොන නිදිමතක්ද? ඒ තරම්ම Taman සංවේගේ දල්වා ගන්න ඕනේ. මේ වේගයක් සංවේගයක් එහෙම නැත්නම් ඒ සංවේගය තමයි මනුස්සයාට අසහනයක් බවට හත් වෙලා මනුස්සයා පුච්චන්නේ. මානසික ආතතියක් වඩපත් කරලා මනුස්සයා විනාශ කරන්නේ දැන් ওই තියෙන ප්‍රධානම මානසික ආතති තරුණ අසහන ওই සංවේගය තමයි හැරිලා තියෙන්නේ. නමුත් ඒ සංවේගයේ වේගයක් බවට පත් කරලා නිවන් පාරට නිවන් ගමනට එන්ජින් එකක් හයි කළ දුන්නොත් ඒ එන්ජින් එක නැතුව මේ ගමන යන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි යන මේ නිවන් මාර්ගයේ වලිගෙලිලා යන්න අර කන්තකස්සයක වලිගෙලිලා චන්නමතිය එහා පැත්තට පැන්නනේ. ඊට පස්සේ ඇන්දනේ. නිවන් දකින්නේ නැහැ. මම තමයි සිද්ධාර්ථ උඹලව පස්සියම් වෙච්චාලු මමයි සිද්ධාර්ථ උඹලා ගංගෙන් එකට කෙරුවේ. උඹලා එනෝද මට බන කියන්නේ කියලා අහනවලු කවුරු මොනවා කිව්වත් චන්නමතිය. පැවිදිුණාට පස්සේ. අල්ලිම වලමලයිලු. ඒ වගේ උඹලාට ඉස්සලම සිද්ධාර්ථ කුමාරයා කන්නේ. මෙයා අපි අඳුරන්නේ මට මෙයා ගැන උඹලා කියන්න දෙන්න ඕනේ. ඒක හරියන්නේ චන්න වීර්ය කරන්න ඕනේ වගේ. ඒ වීර්ය චෛතසිකයේ සඳහා අනික් කරුණු උදව් වුණාට ඒ කරුණු තිබ්බ කලියට වීර්යෙන්නේ නැහැ. ඒක Tamanට තේරෙනවා කවදා හරි එල්ල වෙලා වීර්ය ආපු දවසේ තිරියම් වෙන්නේ නැහැටි. Tamanගේ චින්තනේ වෙනස් වෙන්නේ නැහැටි. ඒක ලැබිලා නැත්තම් නිකන් බුබ්බඩෙක් වෙනවා. ওই භාෂ්‍ය ලැබිලා නැහැ. මේ ගියේනි තවද මානතෙම නිදොස් වූ නිර්වේද භාගික වූ දුක්ඛක්ෂය වූ දුක්ඛක්ෂය ආර්ය මාර්ගය කරා මොනවට යන ස්කන්ධයන්ගේ උද්‍යව්‍ය දෙක පිළිවිදුනා පිළිවිදුනා ප්‍රඥායෙන් සමන්විත වේද මේ ගියේනි මේ පස්සන ධර්මය නොමුහු කළ චිත්ත විමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී. මේක තමයි අපි ගිය පාර ධර්ම සාකච්ඡායලයි මතු කරගත්තේ උද්‍යප්පේ ඥානෙ ඇති වෙන තාක් දේවල් නැති වෙන බව ඥාණයෙන් දැනගන්න ඕනේ. මේ උපේට මේ විදිහට උපයා ගන්නාලාද ඒ කල්යාණ මිත්‍රත්වයේ මේ විදිහට උපයා ගන්නාලාද ඒ අල්පේච්ඡ කතා ආදී කතා මේ විදිහට උපයා ගන්නාලා තමන්ගේ විවිකේ තේරම නැති වෙන්න ඉඩ තියෙනවා. ඒව ඇති වෙනව නැති වෙනවා. ඒ නිසා ඒකෙන් පශ්චාත්තාප වෙන්නේ නැතුව නැති වුණාට පස්සේ නැවතත් ඒවා උපේන මට්ටමට ධෛර්යයක් ඇති වෙන්න නිතරම මේ ඇති වෙන දේ නැති වෙනවා කියන ඥාණය ඇති කරගන්න ඕනේ. ඒක මේ කවුරුත් කරන දෙයක් නෙමෙයි මේ අනිත්‍යතාවය තියෙන්නේ. ඒ තියෙද්දිත් මේ හැකිතාක් තුරට තමයි වාසිදායක තත්ත්වෙ දිගේ ඉදිරියට යන මිසක්කා මට අනේ මං අමාරු උපයගත්තේ හැලුණා නැත්තම් හොයන්න ගියා හම්බුනේ නැහැ කියලා හරියන්නේ නැහැ. අනේ විදිහේ මේ මේ සියල්ල વિશે ඇති වෙන්නේ නැති වෙන බව, ඇතුව නැතුව යන බව තේරුම් ගන්නාසුළු ඥානයත් අවශ්‍යයි. ඒක කියලා තියෙනවා. ඒක ඥාන જાති තුනක් තියෙනවා. එකක් තමයි උපත්තියම හම්බෙන මේ මේධාවී කියන සහජ ඥානෙ. ඒ සහජ ඥානය දී ඇති සාධකයක් වෙනස් කරන්න බෑ. ඊට පස්සේ හම්බ වෙනවා පාටිහාර්ය ඥානය කියලා මේ කරබැලීමෙන් එන ඥානෙ. ඒ කියන්නේ ජීවිතයේ අත්දැකීම් හරහා පරිසරත් එක්ක ගැටීම හරහා එන ඥානේ. ඉතින් මේ දෙකටමත් එහා වගේ තමයි විපස්සනා ඥාන කියන්නේ. ඉතින් සාර මූලික බුද්ධිමය ඥාන කියන සහජ ඥාන අර මේ දහවි කියලා කියන. ඊට පස්සේ පාටිහාරිය ඥානය අවශ්‍යයි. ඒ මත විපස්සනා වඩන්න ඕනේ. ඒ නිසා මේ විපස්සනා කියන කොටස ලෝකයට අහුවෙලා නැහැ තව. ඒගොල්ලෝ සහජ ඥානය අඳුරගෙන තියෙනවා. ඒගොල්ලෝ පාටිහාරිය ඥාන අඳුරගෙන තියෙනවා. ඉතින් ලෝකයා මේ සම්පූර්ණ කිරුම් බිඳුම් ඔක්කොම කරන්නේ පාටිආටිය ඥාන මත. ඉතින් ඒ අනුව තමයි අපි මේ අධ්‍යාපන මට්ටමකට අවිල්ලා තියෙන්නේ. නමුත් ඒකේ විපස්සනා උගන්වන්නේ. මෙතනදී පුත්‍රජානංශය සඳහන් කරනවා තුනම ඕනේ. ඒ මූලික උප්පත්ති ලැබිය යුතු උපති ලැබෙන සාජ ඥාන නැත්නම් අභව්‍ය පුද්ගලය වෙනවා. අපි කියනවා ද්වි හේතුක හේතුක කියලා පසුකාලීනව හදාන තියෙන. ඒ වෙනසට ඉතින් <clears throat> නිවනක් ලබන්න බෑ සාමාන්‍ය මතු ආත්මවල එවැනි ඥාන ලැබීමට සුදුසු පින්කම් කරන්න පුළුවන්. ඊට පස්සේ සාජේම උපත්ඥාන තිබුණත් අර වැරදි ගිරවා හොරුන්ගේ කණ්ඩායමට වඩන පස්සේ නරකට ගියා වගේ ඒ මනුස්සයාගේ ඥානය Tamanට විරුද්ධව යන්න ඉඩ තියෙනවා මේ නරක අතර ගියාට පස්සේ. ඒකට කරන්න දෙයක් නැහැ. පරිසරය යනවා. ඉතින් ඒක ඥානෙ මුහු කරව ගන්න, දිනු කර ගන්න සුදුසු පරිසරයකට වැටෙන්න ඕනේ. ඒ සුදුසු පරිසරයත් පාරිසරික ධම්ම ගැම්මේ නිවන් දක්වන්නේ නැහැ. කවදාකවත් පොදු ඥානකෙන් නිවන් දකින්න බෑ. ඒ තියේදී ඔක්කොම තියාගෙන ඒ සියලු දේ පහත් කළ සලකලා විපස්සනාට යොමු වෙලා වැඩ කරන්න අවශ්‍ය කරන උද්‍යප්පේ ඥානෙ හැමදාම ලෝකේ තියෙන එකක් නෙවෙයි. අපේ සංසාරෙත් හැමදාම අපිට හම්බෙන එකක් නෙවෙයි. ඉතින් හම්බෙච්ච වෙලාව කරගත්තොත් කෙලවර කරන්න ඕනේ නැත්නම් ආරක වටවලල්ල යන ගතියක් තියෙනවා. ඉතින් මේ උද්‍යප්පේ ඥානෙ කියන එක සාමාන්‍ය සහජ ඥාන සහ පාටිහාර්ය ඥාන පිළිබඳව බලනකොට නාස්තික ඥානයක්. අකල මකල විනාශම කළා දාන. ආයිතුරු කරන්නේ. ඒ නිසා හරි බයයි. ඒක නිසා හිතනවා ඒක දෙයයන් ආංශයටයි අයිති මේ ලෝකටයි අයිති නෑ අම්මෝ උඩවලාන එහෙම එකක් තියෙනවා කතා කරන්න එපා අම්මෝ හිතන්නවත් එපා ඒකට වැඳගෙන හිටපන් කියලා තමයි කියන්නේ. ඒක නිසා මේ විපස්සනා ඥාන පිළිබඳව නොදැනුවත්කම මනුස්සයා කරලා තිබුණේ නෑ. ඒක ලං කරගන්නදී අකමැත්ත නිසා මේක දේවත්වයට ආරූඪ කරලා දෙයියෝ උඩට ඇරලා පැත්තට එන්නත් එපා. දෙයියන්ටත් කියලා තියෙනවා. ආවට බලන්නත් එපා ෂේප් වෙලා හිටපන්. සර්වඥයන් තමයි දීගේ විකට බස්සලා කිව්වේ ඔක මොකක්වත් නෙවෙයි ඔක විපස්සනා ඥානෙ. ඔකට මේ දේවත් ආරූඪ කිරීමක් ඕනේ නෑ. ඔක කරගත හැකි උඹටම කරගත හැකි උඹේ ඊන උඹස් බය නැත්තම්. කොච්චර උඹස් බයද කියනවා අපි භාවනා කරනකොට හිත විවේක වෙනකොටත් බයයි. ඒක තමයි විපස්සනා ඥාන කියලා කියන්නේ. ඒක තමයි අපි මේ මේ අම්මෝ ඒක මේ গুপ্ত දෙයක්. ඒක අපිට අයිති දෙයක් නෑ කියලා තල්ලු කරන්න හදන්නේ. අපේම තියෙන සංසාර ආසාව. අපිම තියෙන තකතිරුකම. ඉතින් උද්‍යප්පේ ඥානෙ පහළ වෙනවනම් මතක තියානින්න ඔය මුළු ලෝකෙම පැවැත්ම ගැන කතා කරද්දී විපස්සනා නැවැත්මක් ගැන කතා කරනවා. මුඛාටවත් දෙන්නේ එකතු වෙලා හා කියන්න බෑ. හා කිව්ව සමාජ ධර්ම වලට විරුද්ධයි. හා කිව්වොත් ආචාර ධර්ම වලට විරුද්ධයි. හා කිව්වොත් සංස්කෘතියට විරුද්ධයි. හා කිව්වොත් පැවැත්මට විරුද්ධයි. ඒ නිසා ඥානේ එnde එnde එnde මේ මනුස්සයා තුල මේ පුදුමාකාර ඇතුළත ගැටුමක් එන්න පටන් ගන්නවා. ගැබ බඩේ දර්ගබක් තියෙනවා ගබ්ස වෙලා. යම්ම රකින්නවා මේක බරුව දරුවා මෝරනවා කියලා හිතාගෙන නමුත් විසමයි කෝ කරන්නේ. ඉතින් වදනකොට වදන්නේ මූඩ ගර්භයක්. ඒ වගේ විපස්සනා ඥානෙ වර්ධනය කරන අනික් කටියත් එක්ක ජීවත් වෙන්නේ පැවැත්මට වගේ. ඇතුලෙන් තියෙන්නේ නැවැත්ම. ඒ නිසා බැලුව බැලමට දෙබිඩි ගතියක් තියෙනවා. සෑහෙන සද්ධාාවක්, සෑහෙන සීලයක්, සෑහෙන ධර්ම ගෞරවයක් නැත්නම් මේ දෙක සම්බර කරන්න බෑ. ඒක අර බයිපෝලා නැත්නම් සිසොෆෙනික් මානසික තත්ත්ව වලටපත් කරනවා. ඒ නිසා මේක දන්නේ නැතුව විපස්සනා කරන්න කරන්න ගියා පිස්සු හැදෙනවා කියන එක බය වෙන්න දෙයක් නැහැ. විපස්සනා කියලා කියන්නේ මේ තියෙන දේවල් නැති නාස්ති කරන එක. මම නැති නාස්ති කරනවා, මාන්නේ නැති නාස්ති කරනවා, තණ්හාව. සාමාන්‍ය ලෝකයේ තියෙන්නේ මාන්නේ වඩන, මම වඩන තණ්හාව වඩන. ඉතින් ওই දෙක එක ශරීරයක් ඇතුලේ ජීවත් වෙනවා කියනකොට එක මොලයක් ඇතුලේ වැඩ කරනවා කියනකොට ඒක යකායි කම්මලක් තමයි. ඒ නිසා කියනවා ඔබට ওই පිස්සුව කෙලින්න ඕන නම් කැලේකට ඵලයන්. උඩ පිස්සුව කෙලින්න ඕන ගහපුනට ඵලයන්. ඔය පිස්සුව කෙලින්න ඕන ඔය පිස්සුව ඉන්න තැනකට ඵලයන්. මේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක යන්න බා ගුටි කන්නේ. සාමාන්‍ය බුද්ධ වචනේ කොහොම නෙමෙයි ඔය කියන්නේ අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාකාරගතව නිසීදති බල්ලංකං ආපුචිත්තා සතිපුක පරිපුකං සතිං පට්ඨපෙතේ ලස්සන සාදු කියලා කියනවා. කියන්නේ මොකද පිස්සන් කොටියව කරන්න බෑ. ඒකද ඒක තන්නේ කර මුල ඉඳලා අගටම හැදලා තියෙන පැවැත්ම සඳහා. කවුරු හරි කිව්වත් එහෙම ඕකෙදි මොනව කරන්නද කියලා ඒ තමසේ වැඩ නැහැ. අපිට තමසේ නෙවෙයි. ඉතින් එහෙම මිනිසුන්ට තමයි මේ කැලවල තියෙන්නේ. ඉතින් ඒ ඒක අපි තීරුම් අරගන්න ඕනේ. ඒ පරිශනට අවශ්‍ය පරිශන භූමි තියෙනවා. අන්න ඒ වගේ තීරුම් අරගෙන මම හිතනවා ඕක තීරුම් අරගන්නවා නම් උද්‍යප්ඥානේ ඕක තීරුම් අරගන්නවා මේ පැවිදි ජීවිතය හෝ යෝග ජීවිතේ පුදුමාකාර විනෝදාංශයක් තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුමාකාර රසයක් තියෙන මේ මිනිස්සු රඟපෑන රඟපෑම හැටි. පුදුමාකාර රඟපෑම රඟපෑම. ඉතින් අපිත් රඟපාන්න තු බෑනේ මේකේ. අපිත් ඒ වෙලාවට රජුරවන්ට අඳිනවා, ගේ දොරටු පාලයට අඳිනවා. එක එක දේවල් චරිතවලට ඇඳගෙන හැබැයි වෙලාවෙන් තමන්ගේ නාටකම තමන් බලන්න ඕන. අර අනුන්ගේ පිටකාංගකෙත් දෙලටම බලන්න නෙවෙයි. බලන ගත්තාම අපි කොච්චර අකමැති උදයබ්බේ ඥානෙට කියන. ස්වාමීන් වහන්සේ අපි ඉතින් අකුසලයක් කරගන්නවා වගේ දෙයක් වෙන්නේ නැහැ. කොහොමදත් අකුසලන්නේ කරන්නේ. මේක නොකරුවත් අකුසලයක් නෑ කියන්නේ මේක ටිකක් අඩුයි මොකද අකුසලේ ප්‍රමාණය දාන්න. අපි යුනිවර්සිටි කෙනෙක් කියන්නේ මඩ කාපන් දැන් කිරලා කාපන් කනකොට කාපන් කිරලා කොහොමද මඩ නිකන් වෙනස මොනවද තියෙන්නේ කුසලී කියලා මොකද්ද කරන්නේ කුසලී කියලා තියෙන්නේ කරන කුසල ප්‍රමාණ කරපන් අඩු කරපන් කුසලී ප්‍රමාණ දන්නව නම් අඩු වෙනවා එච්චර ඒකේ දෙකක් නැහැ මේක මේ මඩ නම් කියලා දන්නේ ඕක ඕක මල්ලේ දාගන්න ගොඩක් ඕනේ නැහැ නේද කුසලයේ අකුසලෙමයි වෙන්නේ කියලා හිතාගන්න මේකේ කිසිම තැනක පිනක් නැහැ දුක සැපයක් නැහැ දුකමයි ඉන්දවුනර දේව හම්බ කරන්නේ කොහොම කරුවත් හම්බ වෙනවා ඒක තේරුම් අරගන්න අපිට අපි තේරුම් ගන්න දුක දුක වශයෙන් දැන ගැනීම අකුසලයක් නෙවෙයි අකුසලයේ අකුසල වශයෙන් දැන ගැනීම අකුසලයක් නෙවෙයි සදාචාරවාදියට කෙලෙවිච්ච තන උතර බුදුහාමුදුරුවෝ කියනවා අකුසලයේ අකුසල වශයෙන් දැන ගැනීම කුසලයක් ඒකට කුසලයේ අකුසලයේ සාපේක්ෂතාවය අවශ්‍යයි. ඒ නිසා අපි තේරුම් අරගන්න අපි වෙන්දරත් පිස්සු ගලිය, අදටත් පිස්සු ගලිය. දැන් අපි අපි කෙලින පිස්සු පිළිබඳව මුලැමැදාක බලනවා. ප්‍රමාණ කිරීමක් කරනවා. එතකොට ඇඟට නොදැනී අඩු වෙන්න පටන් ගන්නවා. ඒක ඒක මහ පුදුමාකාර මේ න්‍යාය චිත්ත න්‍යාම ධර්මයක් තියෙනවා. එතකොට තමයි තමයි තේරෙන පටන් අරගන්නේ මේ කල්යාණ මිත්‍රාශ්‍රිත වෙන්නකොට ධර්මයට යනකොට සුද්ධ වෙන්න පටන් ගන්නවා. අතරම් කාර්යයකට අහු වෙච්ච කාචාරිය අතට අවුච්ච මලකඩ කාච රත්තරන් වාදනයක් වගේ භාණ්ඩයක් වගේ ගින්දි දානවා අවුවේ දානවා මේ වතුරේ දානවා මදිනවා ඉතින් අර මේ කුණු කච්චල් යන්න පටන් ගන්නවා ඒක ඒක රත්තරන් භාණ්ඩයට හරි වෙහෙසක් මේ ගින්නේ දානවා මේ වතුර දානවා මේ ගින්නේ දානවා මේ වතුර මදිනවා අර හැඩේ බල බල ඉ වෙන්නේ අර පිට තියෙන කුණු ටික යනකම් අමාරු ඒ නිසා මතක තියාගන්න මේකේ කෙරුවොත් කරන හැම දෙයකම තියෙන්නේ සංස්කාර ස්වરૂපයක් සංසාරේ වගේ. නොකර ඉන්න බෑ. යමක් නොකර ඉන්න බෑ. නිසා කරන ප්‍රමාණය දක දක දන දන ක්‍රමයෙන් හික්මීමක් තමයි මෙතන තියෙන්නේ. ඒ උද්‍යප්පේ ඥානෙ පැත්තේ. ඒව නැත්තම් කියලා තියෙන්නේ මේ පැවැත්ම සඳහන් පුළුවන් තරම් කරපල්ලා කරපල්ලා කරපල්ලා කියලා අයින් කරලා තිබ්බ බොනික වගේ දුවනවා අන්තිමලා සාහනකින් කෙලවර ඉතින් මේ පහ අපි අතරම සාකච්ඡා කරපු දේවල් දවසින් දවස අද අපි මේ සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරේ කරුණු පහේ මේ සමාලෝචනයකට කරුණු ඉදිරිපත් කිරීම ඊට බොහෝම සමාන මේක මේ මේකේ සූත්‍රයේදී විතරයි ওই කරුණු පහ තියෙන්නේ අපි අද කියපු විවස්ථාවේ තියෙනවා අපි සාමාන්‍යයෙන් මේ සම්ප්‍රදාන කුලෝ කියන පංච ප්‍රධානියංග පංච ප්‍රධානියංග මම නැවතත් මතක් කරනවා අපි 11 වෙනි විවස්ථාවේදී ඒව මේවකෝ රාජකුමාර පංචබාණි ප්‍රධානං ගියානි. ප්‍රධානයි කියලා කියන්නේ නිවන් මාර්ගයට, පදහන් මාර්ගේ නැත්නම් වීර්ය මාර්ගයට. එහි මේ අත්විති පහක් තියෙනවා. නැත්නම් ශාකා පහක් තියෙනවා. සද්දෝ හෝති සද්ධාවන්ත වෙන්න ඕනේ. බුදුන් ධර්මත අංග කෙරේ. ඊගාට අප්පාබාධ වෙන්න ඕනේ, අප්පාතංක වෙන්න ඕනේ, ලෙඩ රුක් අඩු වෙන්න ඕනේ. සට මායාවී ගති තියාගන්න එපා. ඒ කියන්නේ වසා මායා කරන ගති අනුරවට්ටන ගති මවාපෑම් ඇති ගුණ මේ නැති ගුණ පෙන්වන ගති ඇති තුර්ලකම් වසංගන ගති තියෙන තාක්කල් තමයි තමයි රැවටෙනවා. ඒ නිසා ඒව පුළුවන් තරම් හෙලි කරන්න පුළුවන් සමාජයක් හෙලි කරන මිතුරන් හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ ෂටමායාවී ගති ලස්සන වචනයක් එක සෝංශ දාන කොහොන්වත් නොපුරා. කොහොන්කම් කරනවා කියලා කියන්නේ මේ කුහනා කියලා වචනේ පාවිච්චි කරන්නේ ගරු කටයුතු පුද්ගලයාටත් ගරු කරන්නේ පැකිලෙනවා. කොන්දරමන්ට ලැජ්ජයි. මිනිස්සු මොනවා හිතයි දන්නේ නැහැ. ඊටම දන්නව ගුණවතේ සීලතේ කියලා නේද මගේ தත්තට හරිනේ යාට වඳින්න ගියොත් කියලා නැත්නම් ගරු කරන්න ගියොත් කියලා කොහොම කරන් පාන. ඒව පුරන්න යන්න එපා. ගුණී දක්කන ගුණීට නැමියන් එහෙම නැත්නම් බයලජ්ජා ගති බයලජ්ජා නෙමෙයි මෙතන ෂටමායාවී ගති පුරවන්න එපා. මේ තමන්ගේ ස්වરૂපයේ කර්ම කමඨාන් සුද්ධ කරනකොට නැත්නම් සාකච්ඡා කරනකොට බුදුන්ට හෝ සබ්‍රක්‍මචාරී මේ මේ ඥානවන්ත සබ්‍රක්‍මචාරන්ට හෙලි කරන්න ඕනේ. එයාට වීර්යවන්තවන්ට මේක මේක එලිම සඳහන් කරලා තිනවා ආයේ උද්‍යත්ත ගාමිනී සපඤ්ඤාය සමන්නාගතෝ මේකත් එහෙම තියෙනවා. මේ පංච ප්‍රධානියාංග හුඟා ප්‍රසිද්ධයි. මේක එච්චර ප්‍රසිද්ධ නෑ. ඒක ලොකු සංජලියලා තියෙනවා භාවනා නියෝගී භික්ෂුවට අවශ්‍ය කාරණා පරීක්ෂා කර බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුයි. මේ කවුරුවත් මනින්න කරන වැඩක් නෙවෙයි. කිසි කෙනෙකුට මේ පංච ප්‍රධානියක් වගේ අරගෙන තව කෙනෙක් මනින්න නෙවෙයි අවස්ථාව දීලා තියෙන්නේ. උඹ මේක දන්නවද? සම්පූර්ණ කරගත්තද කියන එක විතරයි. එතකොට ඒක දේශපාලන අවියක් කරගන්න බෑ. ඒක හැම වෙලාවෙම තමන්ගේ හික්මීමට කාරණාවක් කරගන්න පුළුවන්. එච්චර ඔක තමයි ඉවර කියලා තියෙන ඉවර කරන්නේ. මේ කියන්නේ නොමොහු කළ චිත්ත වින්තියේදී මොහු කිරීම පිණිස මේ දහම් පස් දෙන පවතී. චේතෝ මිත්‍ය අපේක්ෂා කරනවා නම් ඒක මෝරවා ගන්න ඕන නම් මේ ධර්ම පහ මේ කාරණා පහ දැනගන්න මේ ගිය කෙරුවේ කල්යාණ මිත්‍රෙක් බුදු කෙනෙක් හම්බෙලත් දාලා ගියේ. දාලා ගිහිල්ලා මේ වංචනික ධර්මයකට අහු වෙලා මේ ආයේ කාමයේ අවශ්‍යගෙන සිවුරත්තරණ යන තැනකටපත් වෙලා නමුත් ආපහු සදයක් පුත්‍රය හොයන බුදුහමර ගාට ආපුවාම කියපු බණක් ඔය තියෙන්නේ. මම ආර්දනා කරනවා මින් ඉදිරියට අපිට තියෙන පැය පැය භාගයක විතර වගේ කාලයක්. අද කොහොම හරි මෙල්බන් කට්ටිය කනෙක් වුණේ නැහැ. මොකද මේ මට ස්ථිර කරන්න බැරි නම් මම ඉඳීද නැද්ද කියලා අද වෙනකොට මේ ධර්ම සාකච්ඡාවට. ඒ නිසා මේ ඉන්න කට්ටියට අපිට පැය භාග විතර කාලය තියෙනවා තමන්ගේ භාවනා සම්බන්ධ හෝ ආධ්‍යාත්මික ජීවිත සම්බන්ධ අලවල තියෙන පොත. අපිට සාකච්ඡා කරන්න ඕන තියෙනවා නම් මුල් පිටි වල මුල් පිටි වල. අවසරයි සම්මාන මේ අපි කරන යෝගී කටයුතු වලදී මේ ඉස්සර කරපු සංස්කාර අනවශ්‍ය විදිහට ඒ ගොනු කරපු එක පරිසරයෙන් අඩු වෙන ගතියක් තියෙනවා. අඩු වෙලා යන බව දැනෙනවා. එමෙම කියන්නේ අඩු වෙලා යන බව දැනනවනම් ඒ පරිසරයේ කීයක් දීලා හරි හිටපන් කියලා කෙනා කියයි. යම් පරිසරයක ගියාම තමන්ගේ තියෙන වෙහෙස කරගත්ත ජීවිතයක් තියෙනවනම් සංස්කාර ජීවන එකක් තියෙනවා හොඳයි. මොකද සර්වඥයන් සඳහන් කර තියෙනවා නාන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බදානං විවරම් පවේස නවිජ්ජතිසෝ జగතිප්පදීසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්ම. තමන් කළ පාප කර්මයක අනිසි විපාක බේරීම සඳහා අන්තරීක්ෂේවත් මට තනක් පේන්නේ නැහැ. හෙලක ගිරි ගුහාවකවත් මට තනක් පේන්නේ නැහැ. මහමුදු මෙතවත් තන නැහැ. ඌ පිටිපස්සේ ඒවල දෙනවා දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒ පටිසන් දෙනකොට සතුටින් දරන්න පුළුවන් නම් එතන තමයි ජය භූමිය. පටිසන් නොදී අරින්නේ නැහැ. එතන දිවා පැමිණි දුක් පැන ඉඳහයි කියන්නේ ඒක බොහොම රසයෙන් විඳින උ විශාල ජයග්‍රහණයක් විඳින. සංස්කාරයක් තමයි ගෙවෙන්නේ. කර්මයක් ගෙවෙනවා. දෙය කිසිසේත්ම උඹ තමයි මට මේ දේ කෙරුවේ. මම අර මේ ගින්න දුන්නේ උඹ නේද අම්මේ කියලා සින්දුවක් කියවා මම ළඟදී ලව් ඔෆ් එකක් අප්සෙට් එකේ කියලා. ඉතින් අම්මට තියෙනවා වැන්ද ප්‍රේමයේ තරම් මොකක්ද ඉතුරු ගාලා වැන්ද ප්‍රේමී තරං හෙළු කඳුළු මහා සාගරේ සාමානයි ඔබ හඳා මේ ගින්න දුන්නේ උඹ නේද අම්මේ. يعني මේ ලව්ව පෑක් ඇදුවේ අම්මයි කියලා ඉතින් අඬනවා. සංස්කාර ගැන ඔය කතා කියන එක නා කියනවනේ. ඉතින් අම්මා කරපු දේකුත් නෙවෙයි, අප්පා කරපු දේදී අර ගෙන් මේකේ පැමිණිච්ච ගිල්ලකුත් නෙවෙයි. උඹ කරගත්තේ කාපම්. අපු අත ගාගෙන හිටපන්. අපේ බැගෑකම එන්නෙම අනුන්ට දුක ආරෝපණය කරන්න කියලා. චෝදනා කරන්න යන්නේ. අයිතිවාසිකම් ඉල්ලීමෙන් පුදුමාකාර බැගෑවීමක් බැගෑවීමක්. බලන් ඉල්ලීමක් කරන්න ඉස්සෙල්ලා මට මේ ඉල්ලීම කරන්න තු ඉන්න පුළුවන්ද කියලා. කාට හරි චෝදනාවක් කරන්න ඉස්සෙල්ලා නැවත සලකා බලන්න මේ මේ මානසිකත්වයක් එක්ක ගැටෙන්න යන්නේ. ඕකෙන් ඇවිල්ලෙන ගින්නට වැඩිය උඹට කරබන ඉන්න බැරිද කියලා. බැරිම නම් කරන්න දැන එක කියවි. පුළුවන් නම් මටත් දැකලා තමන් ඒ පැත්ත ඉවසලා අම්බ කවදාවත් බහැදෙනවා නම් හැදියන් කියන එකේ ඉන්න පුළුවන් නම් චෝදනා නොකර. ඒ පුද්ගලයාට ඒ අධිකාරියට යුද්ධයක් දින්න කියලා හිතාගන්න. ඒකෙන් තමයි තදය බල අවශ්‍යතාවයක් තියෙනවා. කාටවත් මතක් නොකර ඉන්නවා. ඉන්න මතක් නොකර ඉඳලා තමයි තුනේ සීතු උෂ්ණ දරා ගැනීම ශක්තිය ඉවසන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් නම් අපි කියන්නේ බනවන්නේ කවුරක්වත්. අනවන්නේ කවුරක්වත්. ඉතින් එහෙම වෙනවනම් ඔන්න ඒතකොට තමයි අපි හැකියාවල් දිනුනේ. හැම දෙයකටම අනවන්න බනවන්න යනවනම් චෝදනා කරන්න කෙනෙක් ඉන්නවා එයාට චෝදනා කරපම වැඩි හරියයි කියලා හිතනවනම් ආත්මයේ සම්පූර්ණ හීන දින තත්ත්වයකටපත් වෙනවා. අපි කැලීකට ගිහිල්ලා බාලදක්ෂයෙක් වෙන්න හදනවා කියලා කියන්නේ කිසියම් කෙනෙකුට කැලීට දොස් කියන්න හම්බ වෙන්නේ ලී කොට්ටක් හම්බුනා ඒක හැන්දක් හදාගත්තා ගල් තුනක් එකතු කරලා ලිපක් හදාගත්තා දරටියක් එකතු කරලා ගින්නක් හදාගත්තා ජීවත් වුණා. අපිට මේක ඕනේ ඒක වෙනකොට මට අයිතිවාසිකම් තියෙනවා ඕල්ඩන්බර්ග්ද කවුද මිනිස්සයා මුළු ත්‍රිපිටකයම කියවලා කියනවා බුදුහාමුදුරු කිසිම තැනක ත්‍රිපිටක අයිතිවාසිකම කියන වචනේ පාවිච්චි කරලා නැහැ. ශ්‍රේෂ්ඨම චරිතය උගන්වලා තියෙනවා. දක්ෂම හැකියාවල ඔක්කොම ගන්නලා තියෙනවා. දේශපාලනේ නිතරම පාවිච්චි කරන. අයිතිවාසිකම කියන එක අයිතිවාසිකම තියෙන්නේ විඳවන්න විතරයි. දුකමයි අයිතිවාසිකම කියලා දිනන්නේ දුක. ඒ නිසා තියෙන එක හොඳ එක. දැන් තමයි හොඳම තැන. එහාඹ හිතනවා නම් මොනවා හරි ඒ දියුණු කරන්න පුළුවන් කියලා හිතනකොට මේ මොහොතට නිඳා වෙනවා. වර්තමාන මොහොතට නිඳා වෙනවා. එනතුව මෙයාට ඒක මට වැඩිය හොඳට දෙන්න පුළුවන් කියලා හිතනවනම් Taman නීච තත්ත්වයටපත් වෙනවා. මම දැන් මෙතන සක්විති රජපැටියෙක් ආවේ සාක්‍ය සිංහ පුත්‍රයෙක් වගේ ජීවත් වෙනවනම් කිසි කෙනෙකුට ඒක ගන්න බෑ. මොකද ඔහුට හිතනවා එන්න තියෙන කොහොඳ එක. මෙතන නෙවෙයි ගඟේ එහා පැත්ත හොඳ පැත්ත. මම නෙවෙයි මෙයයි හොඳ මිනිහයි කියලා ඉතින් ඒ ඇති කරන ඒ කාල කන්න කමට. ඒ ඇති කරන හුනියමට බේත් නැහැ. ඒකමයි පුරවන්න ඕනේ සීලෙන්. ඒකමයි ශ්‍රද්ධාවෙන් පුරවන්න. ඒකයි ධර්ම ගෞරවයෙන් පුරවන්න ඕනේ. පුරවන්න හිතන්නේ මම කාල කන්න උනාම මම දැන් එන්නේ එන්නේ එන්නේ මට මේ ධර්මෙද ලැබෙන්නේ. කල්යන මිත්‍රයන් ලම්බේ. ත්‍රිවිධවත් නේ ලැබිලා තියෙන තවුනා. ඒක ඒක ඒ එතන ගත්තට පස්සේ මාරයා නිකන් මේ අර ඔන්න යනකොට බලන්න ලිපලඟ තියෙන ඊටිපන්දම පත්තු කරලා උණු වෙලා මෙහෙම වෙලා වැක්කලා ඉන්නේ. මාහරයත් වැටලා යනවා. ඒ තරම් සරයි මේක. ඒ තරම් සරයි මේ මනුස්සත් එක්කද හැබැයි මිනිස්සෙක් වෙන්න ඕනේ. මම දැන් මෙතන කියන ගතට පස්සේ සංස්කාර එනවා. මොකද කරන්නේ මේ මනුස්සයා මේ මොන මගුල වුණා තිනා වෙනවනේ. ගැහුවත් තිනනවා බැන්නත් තිනනවා මල් මලක් දැම්මත් තිනනවා ස්තුති කිරුවත් තිනනවා ඒක නිකන් ඔලොක්කු හිනාවක් විතරයි. එම සංස්කාර වෙලියල මේ අනුනෝයි කරදරම කරන නෙවෙයි. හිතන්න කොහොම හොඳයි. මේ මේක සංස්කාරයක් ආවෝ දැනින්නවත් තියන්නේ. මෙදිට සංස්කාර වලින් කරන්න ඕන කුප්පන ගතිය ඉන්නේ. එහෙම නැත්නම් සංස්කාර දුක් නොවනව නෙවෙයි. යම් ජය භූමිය වලට ගියාට පස්සේ දැරීමේ ශක්තිය වැඩි වෙනවා. ඒක තමයි මම මම දකින භාවනා දියුණුව කියලා කියන්නේ ආධ්‍යාත්මික දියුණුව කතාව ගැන ඔව් මොකද කියන්නේ? අතුලත කතාව ගැන ඊට ප්‍රශ්න පොඩ්ඩක් විස්තර කෙරුවොත් අපිට මේ සාකච්ඡාවට මස් හම්බ වෙනවා. නිකන් ඇට විතරයි හම්බ වෙන්නේ. සාකච්ඡා කරන්න දෙයක් නැහැ ඉතින්. මොකක්ද අතුලත කතාව කියන එකෙන් අදහස් කරන්නේ? ඒ කියන්නේ සංසම් බව රඳාපව එතකොට ඒක ඒක කරදරයක් බරක් වෙහෙසක් නැත්නම් මේ වෙලාවේ කියන තරම් ප්‍රශ්නයක් වෙන්නේ මොන විදිහේද? ඒක නිදාසක බාධාවක්. ආ මෙහෙම නිදාසනයක් දුන්නොත් ඔයාට මොකද හිතෙන්නේ? ජාත්‍යන්තර ක්‍රිකට් ගේමක් යනවා. කට්ටිය කට්ටාලයක් හදාන කොමෙන්ටරිස් දෙනවා. කොමෙන්ටරිස් වලින් රටේ ලෝකෙ ඔක්කොම අහනවා. ඒක ක්‍රිකට් වලට බාධායි. ඇහුණයි කියලා හිතන්නකෝ එයා දාගෙන ඉන්නවා මේ මේ වොයිස් රෙකෝඩර් දාලා අහකට ඉන්නවා ක්‍රිකට් බෝල් කරන එක ඕනේ නෑ කක්ක ඕනේ නෑ දාගන්න පුළුවන් ඉතින් කමෙන්ට්‍රීස් වලට වෙන තැනක් තියෙන්න ඕනේ ඒකයි වගේ තමයි හිතේ මාන මට්ටම් තුනක් තියෙනවා ප්‍රත්‍යක්ෂ ඥාන චින්තාමය ඥාන සුතමේ ඥාන ප්‍රත්‍යක්ෂ ඥාන කියන්නේ ක්‍රිකට් ගේම් එක චින්තාමය ඥාන කියන්නේ කොමෙන්ටරිස් දෙනවා. ඔහුගේ දන්නවා ඒ ක්‍රිකට් ක්‍රිකට් ක්‍රිකට්ගේ ඉතිහාසය ඔක්කොම දන්නවා. ලංකා මේ ට්විටරේ කීයක් බෝල ගහලා තියෙනවද කියලා දන්නවා. ඒ ලෝක ඉතිහාසය දැනදී ඌ කට කම දෙයියාවක් නැතෝ කියනවා. අහගෙන ඉන්න කාට මෙයාද පප්පා කියලා හිතනවා ක්‍රිකට් ගහන කට්ටියට වැඩි එයා. එහෙමනේ කමෙන්ටර්ස් ළඟ වැඩි. ඊට පස්සේ පැත්තක දිනවා ක්‍රිකට් කියලා જાතියක් තියෙනවා. අපි නිකන් ඔය මේ එල්ලේ ගහනා වගේ දෙල්ලමක් අද ලංකාවේ මේක ගහනවලු පිටරට කට්ටියවල දැනුමකුත් තියෙන ඌ ක්‍රිකට් ගැන එච්චර හොයන්නෙත් නැහැ. ඒ දැනුම තුනක් තියෙයි. අර කමෙන්ටේටර් මේ අට්ටාලයක් ගහගෙන ඉන්න එක ක්‍රිකට් නුගාහින්න ප්‍රශ්නයක් නැහැ. ඒ වෙන මේ ගේමට ඕන එකක්. ඔල් දැන් ටෙලිවිෂන් එක දාගෙන කමෙන්ටරි දාගෙන රේඩියෝ එකේ. <laughs> ඔය ඒ රේඩියෝ එකේ අහන එක පච කියන්න දන්නවා. අපිට මහින්ද විජේතිලක ක්‍රිකට් කමෙන්ටර්ස්ලා තර්ඩ් අම්පයර් මේ රෙකමන්ඩ් කරලා මේ මේ ලෝකෙම සම්මානයටපත් වෙච්ච මිනිසයා. අපිට බණ්ඩාරාගේ මහත්තයා. මහින්ද විජේතිලක. ස්පෝර්ට්ස් ගෘහසු තමයි කරන්නේ. ඉතින් ඌ අඳුරලා දුන්නේ විතර විතර මහත්තයා. උගලක සාහසර බිඤ්ඤා කාගේ වැඩි සම්පප්පලාප ස්වාමීන් වහන්සේ. ඔය කොච්චර වහන්සේට පින් සිද්ධ කරත් මේකට ඒ ශික්ෂාපද දෙන්න නැත කරන්න බෑ. පත්‍රවල ඊන හරියක් නෙවෙයි පච. ක්‍රිකට් හොඳයි කියන්නේ ඌ කියලා තිනු මොකද්ද ඌ ක්‍රිකට් කෙනෙක් ගැන කියලා ඌ 200 400 300 97ක් ගහලා අවුට් වෙනවා. කියන ඉතුරු තුනක් ගැහුවා නම් ඉතුරු හතරක් ගැහුවා නම් 400 වුණා නම් ඒ හතරේ තරම් වටිනාකමක් ඇත්තේ නැහැ කියලා එතෙන්දිම ටක් ගාලා කියනවා. කියන්නේ සම්පූර්ණගේ හිස්ටරි එක දන්නවා. ඒවා සේයින්ස් වලට කියලා තියෙන. ඒ වගේ ඒ ඒ කච කචෙන් උපේන වෙනම කට්ටියක් ඉන්නවා. ඊට ඇතුළෙත් ඒ ටීම්ස් ඔක්කොම ඉන්නවා. මේකද මුල් තැන දෙන්නේ අර ප්‍රැක්ටිකල් ක්‍රිකට් ගේම් එකකටද කියන එකයි ප්‍රශ්නේ. දැන් ඔයා ඡන්ද දීලා තියෙන්නේ කාටද? විවේකයට වැඩිය අර කච කචේ. එනිසා මේ කච කචේ දෝෂයක් නෙවෙයි. කච කචේ ඉස්මතු කර දීමේ කෙලෙසක් තියෙනවා. හැබැයි වෙනුවට ඉස්මතු කර දීලා හොඳ දේ සරච්චන්ස් පෙන්නලා තියෙනවා. ප්‍රත්‍යක්ෂවා කියනවා කවදාකවත් නැතන විවේක වෙලා තියෙනවා. කයි විවේකයි හිත විවේකයි. ඒකන වචනයක් කතා කරන්නේ. සංසන්දනතු කතා කරන අර ගැන කතා කරන ගැන ඔයගේ ඡන්දේ තියෙන්නේ හරි හරි වැරදි හරි මේකදී ඒ තාකල් ඔයගේ තියෙනවා කියෙන්න දෙයක් හොඳම වැඩි ඇති වෙන්න කතා කරන්න කියන්නේ අහන්න කෙනෙක් නැත්නම් මොකද්ද කතා කරන්නේ දැන් උතන ශ්‍රාවකයා ඔයා අර වෙන කවුද ඔයා ඊමණට අපි ශ්‍රාවකයෝ කරගන්නේ ප්‍රශ්න නැහැ කාටද පන්දන් අල්ලන්නේ කාටද කාටද මේ පණිවිඩ ඉලවුන් ඉලවුන් බඳිනවා කියන්නේ ඕක නමුත් ඒක කියනවා අටුවාචාරින් වහන්සේ උබේපක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කිය. අපිට පේන මේක ප්‍රඥාවක් වගේ. මේක කරන්න දෙයක් නැහැ. ඒක තියෙනවා. ගස්වල පොත් මේ පොත්තේ මේ මෙව බැඳිලා තියෙන පිලල් මොනවද ඒවට කියන්නේ ලයිකන්ස් හැම ගහකම පොත්තක බලන්නේ ගේක හැඩ තියෙන්නේ. ඒක තනිකරම ජීවන පද්ධතියක්. ගහට ප්‍රශ්නයක් නැහැ. ගහට අලංකාරය කොයි තියෙනවා. ගහගියොත් මගේ පොත් එන්න එපා ලයිකන්ස් වඳින්න එහෙම අයිතිවාසිකම් නැහැ. ඒකට ඊටමට පර්චේස් ගන්න ගෙවන්න ඕනේ නම් මම කිව්වට වෙන්නේ නැහැ. ගස් තියෙන හැම ගහේම ලයිකන්ස් බැඳිනවා. ඒ සහජීවන ක්‍රම රාශියක් තියෙනවා. ඒක ඔක්කොගෙදී තමන් වගේ ආඩම්බරය කරන එකෙන්, තමන් කතා කරන එකෙන්, තමන් යොමු දෙන එකෙන් තමන් කවුද කියලා පේනවා. තමයි ලාමක දෙයකට ඡන්ද තියලා වැඩිපුර කතා කරනොත් එයාගේ වශයට ලක් වෙනවා. නෑ මිත්‍රත්වයේදී මේ කට කතාවකුත් තියේදී මගේ හිත තැම්පත් නේ. මගේ අරමුණ තැම්පත් නේ. ඒ කටකතා තියේදිත් මම වෙන්දට වෙලී තැම්පත් නෑ. උඹ ඒ තියේදි කතා කරන එක හොඳයි. උඹට කීයක් ඕනද ගානකොත් දෙන්න තව කතා කරපන්. එදාට ඉවරයි වැඩි. ඒසයි අතුරත කතාවට හොඳම දේ තමයි යයි මෙහෙයුමක් තියෙනවා නම් අපි කියනවා කාමච්ඡන්දේ කියලා. මෙහෙයුමක් තියෙනවා නම් පටිගි කියලා කියනවා. මෙහෙයුමක් තියෙනවා නම් නිදිමත කියලා කියනවා. ඒක මොකක්වත් නෑ උදේ. කලවම තියෙන. ඒ කියන්නේ විනාඩි කිසියම් න්‍යාය පත්‍රයක් නැහැ. දැන් පාලුගේ වළම්බිදින හිතවිලි. උඹරෙන් කියන්නේ. එදාට ආරාධනා කරන්න එන්න ගිය ඉවරයි. නිසා මේක අඳුනාගත් එක ලොකු දෙයක්. අඳුරගෙන හරියට පර්ස්පෙක්ටිව් පෙන්වන්න මේ අතර තියෙන විවේකයේ තියෙද්දි මම මේ ඇතුළත කතාව මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් ඒගොල්ලෝ මාව වශයෙන් ගන්නවා. මට අවශ්‍ය නම් ගතිය කී ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ප්‍රත්‍යක්ෂය හොඳයි කියලා. ඒ නිසා මම බලනවා කතාව තියෙද්දිත් මට විවේකෙ තියෙනවා. කතාව තියෙද්දි දෙන්න දෙන්නපත් වෙනවා. හරියට ටෙක්නික් එක දන්නවනම්. ඒ ඒ ටික උගන්වන්න කවුරුත් නැහැ. ඒ ටික උගන්වන්න කියන්නේ කොච්චර නිවන් දැකද්ද ඇතුළත කතා ටිකක් ඉතුරු වෙනවා. ඒ චින්තාමයනේ හරහා තමයි අපි ලෝකෙත් එක්ක කොමියුනිකේට් කරන්නේ. අපෙන් ඇති වෙන good හරි හොඳ හරි නරක හරි ভাইබ්‍රේෂන් එක ලෝකෙට සම්බන්ධ වෙන්නේ චින්තාමය ඥානර. ඒක වලක් කරන්න යනවා. ඒක යම් ප්‍රමාණයකට එන්න ඕනේ. ඒ කියන්නේ චෝදනා කරන්න ගත්ත ගමන් එයා එයාට වැඩි මේ නිලයක් ලැබෙනවා. ගරු භාවයක් ලැබෙනවා. කාගෙන යන එකයි තියෙන්නේ. විශේෂයෙන්ම කියනවා ඒක කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්ද චුකුච්ච විචිකිච්ඡා කියන හැඩයක් නැති තාක්කල් ඔයා දිනු. හැඩයක් ගත්තොත් ඒක නියපොත්තෙන් කඩලා දාන්න ඕනේ. නිකං කතාව. ඒක නිසා ඒක නිකං මේ ඇතුළත කතාවට ඇතුළත කතාවෙම උත්තර දෙන්න තියෙන්නේ. ගේමක් ඇද්දි කමෙන්ටරිස් දෙන කට්ටියක් ඉන්නවමයි. එහෙම නැත්නම් ගමක සොබනි කෙනෙක් නැති ගමක් දැකලා තියෙනවා. කට කතා පතරුන ගෑණියක් නැති ගමක් වැඩක් නැහැ. එහෙම ගමක ඇති වැඩක් නැහැ. ඊ කියන්නේ තමයි අර ගහේ දොඩන් හදලා තියෙනවා මේ කුඹුර හරි අර කාරි අර බබෙක් හම්බ වෙනවා කොල්ලෙක් කෙල්ලෙක්. ඒ අර අපේ අක්කගේ දුවක් ඉඳ ඒකී සොබ්බනිම නෙවෙයි ටියුෂන් ගිහිල්ලා ඇවිල්ලා කියනවා පොඩි මාමා මෙතේ ඉන්න යනකොට රේල් පාරේ මෙච්චර සිල්පර් කොටන් තියෙනවා. අරකද බැල්ලියක් පැටව දාලා තියෙනවා බල්ලෝ දෙන්නයි බැල්ලියෝ එකයි. අර බල්ලගේ කහ පාටයි නිල් පාටයි ටක් ටක් ටක් ටක් ගාලා කියනවා ඊ හැටි. අපිට කලාතුරකින් තමයි හරියන්නේ. ඉතින් මේ වගේ ඒ කමෙන්ටරි කරා තමයි අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙවතන ඒක 100 100 නැති කරන්න බෑ. ඒක මතම ජීවත් වෙන જાතිය තමයි චින්තකයෝ කියලා කියන්නේ. නැත්තම් පිසං කොට වෙන පිස්සෝ. දෙකොල්ලම එකයි. චින්තකයෝ කියලා කියන්නේ ඕ කාල් මාක්ස්ලා එහෙම පයිප් එකක් ගහන පුස්තකාල ජීවත් වෙච්ච මිනිස්සු జాතියක්. මිනිහෙක් එක කොහොමඩක්වත් වැඩක් කරන්න දන්නේ නැහැ. මිනිහගේ සාමාන්‍ය ජීවත් වෙන්න දන්නේ නැහැ. ඒ අක්කගෙනද පොද මේ සුරුට්ටු වල සල්ලි ගෙවලා තියෙනවා. පුස්තකාලේ නිකන් ඉඳලා තියෙන මරණකම් ඉඳලා තියෙන පුස්තකාලේ. මේ කාල් මාක්ස් නීති කිව්වම දැන් අපිට වෙන්නේ බුදුහමරටත් එහා පැත්තේ. ඒ කමෙන්ට් එක. ඒ නිසා අපි ඇතුළේ කාල් මාක්ස් කෙනෙක් ඉන්නවා. ඔය පිස්සෙකුත් ඉන්නවා. ඌ සයිඩ් එකේ හීයට ගමන්නේ අපි අර ප්‍රත්‍යක්ෂයට දීගෙන යන එකයි තියෙන්නේ. ඒක බුදුහාමර බොහොම ගෞරවණීය තාලට කිව්වේ ඒක නැති කෙනෙක් නෑ. හැබැයි ඒක මම කරගන්න එපා. මගේ කරගන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. ඒක එනකොටම මතක තියාගන්න මම ඒ වෙනකොට මේකට අවධානය යොමු කරගෙන ඉන්නවා. මොකේදද ප්‍රත්‍යක්ෂයට. අපි තියෙන්නේ හුද කලාවට. විවේකයට. හරි අත්තු කච කච ගයිදී. අහන්න ගිහින් වෙච්ච ගමන් ඇතුළත කතාව කෙලිය ඉවරයි. විලිද්දාතු කුමාරයා ගිහිගේ අතරින් ඉඳලා ඉසල වෙලාවේ නාටිකාංගණේ ඇවිල්ලා නටලා ගයලා වයලා සෙල්ලම් කරානේ. එකම ප්‍රේක්ෂකයයි. ප්‍රේක්ෂක පිටිපැත්තට මොකද උනේ? කාට නටලා පෙන්නන්නේ? ගෑණික් කැමති නෑ ගෑණිකුට නටලා පෙන්නන්නේ. අනිත් ඔක්කොම ගෑනු. ගෑනුනේ එකම පිරිමියා ඉන්නේ. ඒ පිරිමියා නටව ගන්නයි ඕනකම තියෙන්නේ. ඒ පිරිමියා ඒක දැනගෙන පිටිපැත්තට ඇවිච්චාම හරි අදියා බලනවා එයා සින්දුවත් නැතරනවා මෙයා බය නැත්තම් කරනවා අන්තිමට වැටලා නිින්දට වැටෙනකන් දන්නේ කුණු කෙල පෙරාගෙන හෙළුවැල්ලෙන් වැටලා ඉන්නකොට අන්න බලනකොට නාඩගම පේනවා <laughs> උණ්ඩ උඩින් පැනලා යන්නේ උණ්ඩ උඩින් තමයි මහල් බින්කමනේ කරන්නේ ඒකට හේතුව ප්‍රේක්ෂකත්වයේ අදලා අදලා ගත්තා. බලන්න කෙනෙක් නැහැ. ඒක කට කතාවක ඇවිල්ලා මොන දයක් කිව්වත් අහන්න කන් නැතුව ඉන්න. කන් ඇහුණට කන් නැති කෙනෙක් වගේ. එකම මිනිහා ඉන්නේ මෙතන මේ ශ්‍රාවකෙක්. ඒ ශ්‍රාවකයෙක් ලොක් කරගත්තොත් ශ්‍රාවකයා වහල් වෙනවා. ඒ ශ්‍රාවකයා කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හැසෙන කාතර මිස શબ્දකින් නෙවෙයි වෙන්නේ. ඒක පටන් ගන්නත් එයාම දන්නවා මේක ගබ්ස කරන හැටි. එයාම දන්නවා ඒක ලොප් කරන හැටි. ඒක වඳ කරන හැටි. ඇටි හැලෙනවා කියන එක දන්නවද? ඇටි හැලෙන කියන්නේ කුරුම්බ පොල් මලක 200ක් විතර වගේ ඇටි හැදෙනවා නැත්නම් ගෙඩි පහක් විතර ඉන්නවා අනිත් ඔක්කොම ඇටි හැලෙනවා. ඒ වගේ මේ කතාවෙත් 100ක් කමාරක් ආවට හතරක් පහක්වත් පොල් හැදෙන්නේ අනිත් ඇටි හැලෙනවා. හැලෙන්න ආරගෙන. ඇටි හැලගෙන කාලේ මෙහෙ යනවා කියන්නේ. පණ දෙන එකයි මේකේ දෝෂේ. මානසික අසහනයක් තියෙනවා බේරන්න බැරි මානසික අසහනයක්. ඊමණස ඒක සත්‍ය කරගෙන ප්‍රകൃතිය මේ දෙක අතර බෙදුනට පස්සේ බයිපෝලා හරි සීසොෆෙනික් කරනවා. ඇත්තටම හැම කෙනෙක්ම ඒක තමයි ඉන්නේ. ඒක වැඩි වුණාට පස්සේ ඒ මනුස්සයා තමන්ට හානි කර දේවල් කරනවා. ඒක වෙන්නෙම මේ ගැන හිතන්න පටන් ගත්තා. ඒනොට සද්ධාව ගැන හිතන්න. බුදුන් මලක් පහනක් පූජා කරන්න. භාවනා කළ විවේකී අරමුණකට හිත දාන්න. ඒක බෞද්ධගත කරනවා. කිව්වා මේක මේ ජීවිත කාලෙම හම්බෙන එකම අවස්ථාවක ඒකත් හැරෑවියා කියලා. නමුත් සවනස් මට හිතෙනවා මම නිවැරදි කරා කියලා. නමුත් මට දැනගන්න සම්මාස මේ ශ්‍රද්ධාව කොහොමද අපි සම්පූර්ණ කරගන්නේ ප්‍රඥාව සහ යන ගමනේදී ඒකට බාධාවක් නොවන ඇත්තටම එක්ක මට ඒ සම්බන්ධව දෙයක් එකතු කරගන්න. මම ගියා සරෝජා කපිලවස්තු වන්දනා කරන්න. මම වැඩිහැරෙම ගියේ මගේ ඉස්සරහ ගෙදර වයසක අම්මා කෙනෙක් හිටියේ ඊට පස්සේ මගේ පවුල කට්ටියත් එක්ක කාර් එකේ එක්කන් ගියේ ගිහිල්ලා ඒ සෙනඟ මැද්දට මාව කොටු වුණා. පස්සේ එතන බැන ගන්නවා මට තේරුණා මෙතන හිටියොත් තව පවක් වෙනවා. පස්සේ මම පීරගෙන අයින් වුණා. ඒගොල්ලෝ කිව්වා ඇයි මෙච්චර ඇවිල්ලා යන්නේ? මං කිව්වා පව පව පුරව ගන්න බෑ මට. කොහොමවත් මං හිතින් වදිනවා. මම පීරගෙන ඇවිල්ලා හැබැයි වයිෆු කට්ටිය කොහොම හරි පස්සෙන් ගිහිල්ලා තිනවා. මම කරේ වටේම ඇවිල්ලා චෛත්‍ය වැඳලා ආවා. මම ඇත්තට වඳින්න බැරි වුණා ස්වාමීන් වහන්සේ. මට මේක සතුටක්. මොකද අතන ඉඳලා පවුපුරව ගන්නවට වඩා මම චෛත්‍යය ඇඳලා නිවිහෙන හිල්ල ආවා. අපි අරගොල්ල ඇඳගෙන කුමාරතුංග මුනිදාස මෙහෙම කියලා තියෙනවා. කුමාරතුංග මුනිදාස පානදුරේ බස් වලට ගාවට එනකොට බස් යනවලු හූ ගාලා කෑ ගහගෙන පල්ලුවට ගිහවලු කැලණියට බුදුන් වැටලා කියලා. මෙයා බස් එකට ආවෙත් කොළඹ තියාට යන්න. ඒකට වයසක ලොක්ෙක් ඉන්නවලු උන්ටම තුංගුදු ගහිලා ඇවිල්ලා කිව්වලු ලොක්ක මොකද? ඇයි ඊලන්දාරිය උඹ දන්නේ නැද්ද මේ බුදුහාමුදුරුව වැටලා? යකෝ මැරෙන්න ඉස්සෙල්ලා ඕක වන්දනා කරන්න එපා. ලොක්ක උඹ කියනවා මම මේ ගල් ඊලන්දාරිය මටවත් බසෙකට කොට වෙන්න බෑ. යන්න බෑ. ඒ උඹට සද්දාව නෑ ඊලන්දාරිය. උඹ පැත්තකට යන්න. මම යනවා. ඊට හිතවල යකෝ කොහොම හරි මේ නාකියාගේ කතාව අහලා බසෙකට කොට කරන්න. බස් එකක්වත් නැත කරන්න. බුස් ගානවල යනවා නාකියා දකින්න කොට යනවා. ආහස විනාස කරපදී කොහොමද බසෙන් නැගුවා අත දාලා අල්ලගෙන පොල් අල්ලගන්නේ කියනකොට වැතුනේ ඊලන්දාරයෙක් කළු මේ නාගේ මකුල් නිසා අපිට බුදුන් දකින්නද බෑ මේ නාගයා කියනකොට ගහපුවම බාකේ වැටලු වශයෙන් පළයට බසික ගියා අනේ බනර මෙයාගේ නාලලට කරලා පැලිලා ලී එමසට අමා ඊට පස්සේ මිනිහා ගොමස් දුන්නාද මේ කලන්තේ සනීප කරලා හරි ගැසලා බලනකොට බස්සනලු හොගාලා පිටිපස්සෙන් ඇවිල්ලා මෙහෙම තට්ටුව ගන්න බුදුහාමුදුරුවෝ ඊළඟට කුමාරතුංග උඹ විතරයි බුදුන් දැක්කේ මං ආපහු යනවා කියවලු යන්නේ නැහැ ගෝල්ලක් කාට. ඒකයි බුදුන් දැක්කේ මම මේ යන්නේ කියලා. යන්න තමයි ආවේ ගල්නෙට එන්නම් කියලා අනවුන්ස්මන්ට් එකක් දාලා තිනවා මං යන්නේ නැහැ. කටින් ගියපන් මං ගියයි කියලා කියලා තියෙනවා. තව එකක් කියලා තියෙනවා මේ මාර්ගගුණ දාස මහත්තයා විසක්තවසේ ඉතින් කට්ටිය සද්ධායෙන් වැඩ කරන නිසා මිනිහත් එක දහසක් මේ කරන දේක් හරියට පිළිවෙලට කරන්න ඕන නිසා සමම්පිච්ච මල් මේ මේ මල් පොට්ටුවක් විතරක් අරගෙන සාක්කුවේ දාගෙන ඊතුනවල පෙසෙනක නැතිච්චලා ගිහිල්ලා අදවත් ගිහිල්ලා බුදුන් ගැන කුමාරතුන් ගැන එච්චර සද්ධාන්ත මනසෙ නෙවෙයි. පස්සේ අනුර කට්ටිය ඔක්කොම බෝධි පූජා තියලා ගිහිල්ලා. දැන් බණශාලාවේ කට්ටිය කවුරුත් නැතිලා මෙයා බුදුගෙට ගියාලු ගිලින් ගිලා බුදුහාමුදුරට ගිලින් කතා කරන වැඩක් කරගතයි පුළුවන් වෙලාවනේ. ගිහිල්ලා බලන දොර අඩකොට බක්කාලා අවලු දුමක්. ඇතුලේ පහන් පතවල හෙන සැරලු. ඊට පස්සේ ඉතින් යකෝ මේක බුදු කෙනෙකුට තියා. හෙට මරන් දින්න මනුස්සයට කරන්න තන දඬුවම් මේ කරලා තියෙන්නේ. ඇතුලේ පහන් පත්තු කරලා දුම් පත්තු කරලා බුදු පූජා තියලා මැස්ස වහලා කූඹි ඇවිල්ලා දොරවල් ඔක්කොම වහලා කට්ටිය ගිහිල්ලා. ඒ මනසට වෙදිසට පස්ස තියෙනකොට බුදුහාමුදුර දුන් වශයෙන් කතා කළලු මොකද කුමාරතුංග කියලා. නෑ ඊට පස්සේ කාණිය ස්වාමීන් වහන්සේ වනේ වනසිව්පාවකටත් මෙහෙම කරන්න නරකයි. දුම් බහලා පත්තුවල ඔක්කොම කළා දොර වහලා දාලා ගියාට පස්සේ බහින්න තැනකුත් නෑනේ. ඉස්සරහා මේ බුද්ධ පූජා තියලා මල් තියලා මල් ආසනෙත් බහින්න ඉඩකුත් නෑ. ඊපස්සේ බුදුහාමර කතාවුවා අනේ කුමාරතුංග මම විඳපු දුෂ්කර ක්‍රියාත් එක්ක බලනකොට ඕක මොකද්ද කියලා. මම හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා තියෙනවා. ඒ නිසා ඔබ ඕක ගැන හිතලා කරගන්න ඉපා. මට ඕක විඳින්න පුළුවන්. මට කනගාටු අර මං කිව්වා මං කිව්වා කියලා හම්සු කියන පචහැන කොට හරි කනගාටු. ඉතින් සාවේ සද්ධාව නැත්තම් ওই විහිළු වෙන්නේ නැහැ ලෝකෙට. හැමදාම මතක තියාගන්න ඔය සද්ධාව කියලා කියන්නේ ඒ වෙලාවෙ ඉන්න පරිසරයට ගරු කරන එක තමයි. අපිට යම් කිසි කෙනෙකුත් ස්වාමීන් වහන්සේ මේ වැඩි කෙරෙන්න ඕනේ. එයා කිව්වොත් මට කපිල වස්තු සාධර්වච්ඡන් දාසුන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ වැඩි යන අභිනායකතුමා නෙමෙයි. මහණ උඹට ඇති ලාභෙ මොකද්ද මං ආවෝ? අයිසෝන්සේ එහෙම කියන්නේ කපිල වස්තු දා මම මේ උඹ උගන්නන්න දෙන්න ඕනේ මට කපිල වස්තු ධාතු ගැන. උඹ මං මට ඉන්න කියන්නේ මොකටයි? එයා සාධාරණීකරන්න පුළුවන් කාරණාවක් තියෙනවනම් තම්බි කෙනෙක් හරි කරි මම යනවා. කවුරුනේ මට උගන්වන්න එනවනම් ඔබ වහන්සේට පින් සීදිනවා. ඒ කපිලවස් දාතු කියන මේ ඔයාගේ බිස්නස් එක නේ මං ජීවිත පෙරේ මං කපිලවස් දාතු අඳුරනවා. ඔගේ වැඩක් බලන්න යන්නේ. උඹට යම් කිසි පොරොදිනක් තියෙනවනම් කියපන්. ඉන්සාව හැම කෙනෙක්ම ඒ කපිලවස්තු හරහා තම තමන්ගේ වැඩ කරගන්නවා. ඒ මාන්නයට තට්ටු කරන්න බෑ. ඒක අකුසලයක්. ඒක අපිට කැමෙනවා. ditta dhamma vedina වශයෙන් විගවන්න. එක්කාන් එක නොයන එක හොඳ නෑ නේද ස්වාමීනි? බෑ ඒක නෑ බෑ. මං කියන්නේ එක්ක නෙමෙයි හොඳයි නරකයි කියන්න නෙමෙයි මං හදන්නේ. ඒ තමයි තියෙන ආරාධනාවයි විග්‍රහ කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ කපිලවස් ධාතුන්ගත් නෙමෙයි. මම ওই ගියපාර මේ ගියපාර බුරුම යන වෙලාවේදී ඒ සාහසේ වෙනම රිට්‍රීට් එකක් කරා. සර්ව කපිල මේ කශ්‍යප සර්වචන් වහන්සේ දේශනා කරපු එක ධම්ම ධාතුන් සමුස්සෙත්වා මොකද්ද කියලා උන්වහන්සේ ධාතු චේති ධම්ම චේති කියන දෙක මතු කරලා ධාතු චේති වලට වටින්නේ ධම්ම චේති ධම්ම චේති කියලා හතිස් බෝධිපාක්ෂික ධර්ම ධම්ම චේතිය ගරු කරන මනුස්සයා ධාතු චේතියට ඉබේම ගරු කරනවා ධම්ම චේති ගරු නොකර ධාතු චේති වඳිනවා හදනවා කියලා කියන්නේ ලාමක දෙවිටි පස්සේ යන මම උඹලාට ඒ දෙක වෙන් කරලා තිබ්බා ඔන්න මං ගියා කියලා කෞසප සර්වචනාංශය යනවා මේ ධාතු චේතිය උස්කලා තිබ්බා ධම්ම චේති ධාතු චීති නෙවෙයි. ඉතින් මේක මම දවස් පහක් බණ අඳාලා ආවා ගිය පාර කියලා දවස් 7යි මං හිටියේ. ඉතින් ආවිල්ලිවලා මම එතකොට පැවිදි වෙන්න හිටිය අපේ එකෙක් මම උර 13 ධම්මචේති කියලා නමක් තිබ්බා ඒ සංසි අපවත්තන 13 කුටි. ඒ තරමටම හිතවදින විදිහට කිව්වා මෙච්චර ලස්සන ධම්මචේතියක් තියෙද්දි ධාතු චේති පිටිපස්සේ අනේක ඒ ළමා පොඩි ළමයි සෙල්ලම්පත් වෙනෝගේ වැඩක්. සාසනයට අවශ්‍යයි. ඉතින් මේ ඊට පස්සේ මම බුරුම ගිය වෙලාවේදී ඇමරිකාවේ වෙලාදී ඒ සයිඩෝ මට හම්බුණා. ඒ හම්බෙලා ඉන්න අපේ එකම මට කරපු ගෞරවයක් විදිහට ඒ ශාසනයේ ඒ ශාසකගේ දාහනේ මේසෙට මට ඉන්නේ. අමුත් එක් විදිහට ගිය එතකොටම එදාටම ඇවිල්ලා හිටිය බුරුම ශාසන නමකුත් දොස්තර මහත්තයෙක් පැවිදිලා එදා සිවුරු හරිනවා. తాවකාලික පැවිදිලා ඉඳලා සිවුරු හරිනවා. ඉතින් මේ මනුස්සයා කිව්වා මේ අර ස්වාමීන් වහන්සේට වැඩිමල් තව ගුරුම් ස්වාමීන් ඉන්න ඒ සාංශ මම එහා පැත්තේ අවසරයි සාංශ මම අද සිවුරු වරනවා මෙහෙමයි මේ බුරුම ජාතිකයා ඇමරිකාවේ ඉපදුනේ දොස්තර විභාගේ පාස් කරා. මට ආස හිතුණා පැවිදි වෙන්න. මම අද සිවුරු අරනවා. මට පුතුමාකාර සද්ධාාවක් ඇති වුණේ මට සිවුරු පරපු හඳුරෝ මෙහි ශ්වේතකෝන් වගේ විශාල චෛත්‍යයක් හැදුවා අයියෝ. දිග මෙච්චරයි කිව්වා, උස මෙච්චරයි කිව්වා, පල්ල මෙච්චරයි කියනකොට මම මූණ දිහා බැලුවා සයිඩට මෙවවා. මම ඉතින් කරවන ආගෙන හිටියා මට දන්න බුරුම වලි. ආවිනෝට දැන් අර අර අර ස්වාමීන් දැන් කියනකොට ළඟ ඉන්න හාමුදුරුවෝ කකුල පෑගුවා ඇති අපෝක දැන් සායරට මල පැනලා <laughs> ඊට පස්සේ සායරට හවුවා මේ ධාතු චේතිත වටින්නේ ධම්ම චේතිත කියලා. යාර මේ තාවකල පැවිදිච්ච දොස්තරට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් කතා කරලා කිව්වා පැවිද්දෙක් වශයෙන් අනුන්ට කියන්නේ බණක් ඉගෙන ගන්න ඕන. දෙකේ තේරුම දැනගන්න ඕන. ඔබ දන්නවද මේ ශාසනයේ ධාතු චේති කියන්නේ මොකද්ද? ධම්ම චේති කියන්නේ මොකද්ද? දන්නේ මට මේ වෙලාවේ කියලා දෙන්න බෑ. ওই දෙක තීරුම් ගන්න තමයි මේ කී මේ යෝගී කර්ම කරන්නේ. පැවිදි වෙන්නේ. මෙච්චර වටිනා ධම්මචේතියක් තියෙද්දී මොකටද මේ ධාතු චේතුල දෙක පල්ලමනින්නේ? කියලා වයින් ධම්මචේ උඹට තේරෙනවද? <laughs> මේ ධාතු චේති කියන්නේ මොකද? ධම්මචේති කියන්නේ මොකද කියලා. ඉතින් මම කොහොමද 2000 කේ ගියාට පස්සේ වණ 30 ගානක් ඔබ 100 ගානක් කිව්වා මම හතරක් ඇහුවා. මට පොතක් පෙන්නුවා. ඊට පස්සේ දා කිව්වේ බණට ධාතු චේති ධම්ම චේති දෙකයි. හරි මිනිස්සයෝ. බෝ ඒකද කියන්නේ සිංහලෙන් ලංකාවේ මිනිසුන්ට. මොකද මන්නම් දන්න තරමින් ඔබ වහන්සේගේ නමක් කියලා කියනවා. ඒ හුඟ දෙනෙක් කැමති මේ ධාතු චේතිය දිගපල්ලන මනින්න කුසල් ප්‍රමාණය මනින්න දිගපල්ල මනින්න. මේ මේ ධාතු චේතිය වල ධම්ම චේතිය කියන සතර සතිපට්ඨාන ගැන කියනකොට අයියෝ ගත කියලා. ඒ නිසා කමක් නැහැ බාඩු ගන්න ඒක තේරුම් ගන්නලා කියලා දෙනවනම් එච්චරයි මිනිස්සු කරන්න තියෙන්නේ. මේකේ තියෙන්නේ ඔය බයින්ඩ් කරන්න පුළුවන් දේවල් වලට මිනිස්සු කැමතියි. අප මේ අපමාන වූ දේවල් වලට අම්මෝ අපිට ඕක කරන්න බෑ කියලා පැත්තක දානවා. කියලා කියාන කියාන කියාන ගියා අර හාමුදුරන්ට නොකිය කිව්වා කරුණාකරලා කනවනම් කම බැන නැගිටලා ඵලයයි යන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම අපි කොච්චරක් පැටලවගෙන තියෙනවද මොකද ඒ ඔක්කොම තීදි මතක තියාගන්න අපි ඉන්න පරිසරයේ අගයන් ආඩම්බරයන් තියෙනවනේ. පරිසරයේ මේ සදාචාරතු වටිනාකම් ඉදිරිපත් වෙලා ඉන්න කට්ටිය ඒ කට්ටියට නිග්‍රහ වෙන විදිහට කතා කරන්න. දැන් මම මේ ප්‍රශ්න උත්තර දෙන්න ගිහිල්ලා හරි කාගරේ හිතනරක විදිහට කතා කරන්න වුණොත් ඒ ධර්මයේ නෙවෙයි. කාටවත් නිග්‍රහ වෙන විදිහට වැඩ කටයුතු කරන්න බුදුහාමුදුර අපිට කිසිම කඩුවක් අතර තියලා නැහැ. ඒක නරක කරගන්න ඉඩ තියෙනවා. ඉතින් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. හොඳට මතක තියාගන්න. අපිට තියෙන්නේ දී ඇති අවස්ථාවේ අඩුවෙන් කුසල් අකුසල් කරන එක විතරයි. කොහොමඩත් අකුසලයක් කෙරෙන්නේ. ආයේ කතා කරන්න දෙයක් අඩුවෙන් කරන්න බලන්න. කුසල් කරන්න හදනවා කියපුවොත් හිතක තියාගෙන ඒක තන්නේ කර ඒක සූස්තියක්. ඒක බොරුවක්. ඒක අර අම්මගේ තනින් කිරි දෙනා වෙනකොට රබර් සුප්පු දෙන කතාව. ඒකෙන් කාදාහකවත් බබාට කිරි හම්බ වෙන්නේ නැහැ. නිකන් බබා නලව ගන්න පුළුවන්. ඒක අකුසල් නොකර සිටීම තමයි කරන්න තියෙන්නේ. කෙනෙක් ඇවිල්ලා ආර්දනාවක් කරනකොට කෙනෙක් ඇවිල්ලා ඉල්ලීමක් කරනවා කෙනෙක් ඇවිල්ලා චෝදනාවක් කරනකොට අපි යාගේ මානසිකත්වයට ගරු කරනවා. හැබැයි මේ නාස්තික චෝදනා නම් ආස්තික චෝදනා නම් දෙක අඳුර ගන්න ගියා තේ නෙවෙයි. යා කරන දේ ආස්තිකද නාස්තිකද කියලා තමන් අතේ තියෙන. හැබැයි කොයි දේ වුණත් චෝදනාවක් ආරාධනාවක් බැනුමක් කරන්න අයිතිය තියෙනවා. ඒක නැති කරන්න අපිට අයිතියක් නැහැ. ඒ නිසා මම එතකොට කොහෙද යටියක් කරද මන් දන්නේ අයිතිය. මේ මේ මං ගිහලා විවේකයක් ගන්න ගිහලා රංජල්ලත් එක්ක ඒතර විදුරන් මහත්තයා කතා කරලා ගියා සාංශ මම තමයි කපිලවස්තු ධාතු පූජාවට සම්පූර්ණ බුද්ධ පූජාව හදන්නේ. මට සෙබළු 30 ගණක් විතර මට හම්බෙලා ඉන්නවා. මම කරනවා ජයයට කටයුතු යනවා. මේ අසවලත් කිව්වා ඔබ වහන්සේගේ නම කතා කරනකොට මම කිව්වා අනේ කතා කරන්න එපා හොන්ත දෙකක් අහගන්න පුළුවන් වෙයි කියලා මේ මම කමට බලන්න එහෙම ඕනකමකුත් නැහැ මට ආදරණය කරුවා කමන්න නැහැ. ඒ කරව ප්‍රධාන ස්වාමීන් වහන්සේ මම ඊ දවස් ගියාට පස්සේ කිව්වා අපි හැමදාම ඔබ වහන්සලා කරන වැඩවලට පින් පැමිණෙව්වා. අපි බුදුන් දැක්කා වගේ ලස්සනට කටයුතු කරා. පින් පැමිණෙවා කියලා මොකද සාදු. ඒකට කමක් නැහැ. ඒසයි හැම එකකින්ම අපි ලකුණු දාගන්න ඕනේ. කාකට ලකුණු කපෙන්න යන්නත් එපා, කැඩෙන්න යන්නත් එපා. ඒකෙදී ඔලමුල වීමේ අපි 13 වහන්සේ ආරමුණු කරන හිතක් නරක කරා වෙනවා. හැබැයි කවදාකවත් එක හිතක්වත් නරක නොකර කරන්න බෑ මේ වැඩි. නරක වෙන හිත ගන්න අඩු කරන එක විතරයි කරන්න තියෙන්නේ ප්‍රධාන දේ තමන්ගේ හිත නරක කරගන්න එපා. තමන්ගේ හිත වේරණ වෙන්න තියෙන හිත නරක වෙලී අඩු කරන එක ඒක හැම චිත්තක්ෂණයක දන්ත ධාතුන් වහන්සේලා තියා වෙන මොන කරන්න ගියත් මේක නිකන් පණුරිත්තක් නලිනා වගේ තියෙයි. අඩුම හානිය. එහෙම නැත්නම් first do no harm සබ්බපාපසකරණං මේ වෙලාවේදී අඩුම හානියක් අඩුම අකුසලයක් වෙන්න කටයුතු කරන්න බුදුන්ගෙන් අවසර ඉල්ලන්න එපා උපදෙස් ඉල්ලන්න එපා. තමන්ගේ සාමාන්‍ය බුද්ධි දාලා බලන්න වැරදිලා නම් තිත ධම්ම වේදී වශයෙන්ම ලැබේ. මම තුන් සැරයක් ගියා දාන්ත ධාතුන් වහන්සේ වර්තනා කරන්න. මම පුංචි කාලේ ගිහලා තිනවා අපි අපේ පැත්තේ පුරුද්ද තමයි අම්මා බඩ වෙච්චාම පන්ත මාලිගාට ගිහිල්ලා දරුගැබ පූජා කරනවා. මාලිගාට පූජා කරන ඉපදිච්ච ගමන් ගිහිල්ලා දන්ත දාතුන් වහන්සේ කාලේ අපි ඉපදිනකොටම පූජා වෙලා තියෙන්නේ. ඊට පස්සේ කොළු කාලේ ගියා. පැවිදි වුණාට පස්සේ දෙසරයක් ගියා. ඉතින් මට තියෙනවා මල්ලු අච්චාරුවක් කන්න තියෙන්නේ. අපි සාමාන්‍ය ගෑනු කෙනෙක්ගේ අතේ හැප්පෙන්නේ නැති වෙන්න දැන් ඒ ගියාම හැප්පෙන්නේ ගෑනු ගණිය කුලකාන්තාවන්ගේ. ආමිගේ ලොක්කයි නෝ. ආමුදුරංගේ හොර ගෑනියන. කට්ටි ඔක්කොම තියෙන සංගයත් ඒ කිසිම කෙනෙක් සංගයයට සලකන්නේ බලන වල වාතේ හැප්පෙන්න හදනවා මේ අපේ පොලිමට ඇවිල්ලා ඊයේ. මම දැක්ක යහකන්දේ ලොකු ස්වාමීන් වහන්සේ අර පුදුම සද්ධාවකින් දන්නද යහකන්දේ ලොකු ස්වාමීන් වහන්සේ අපි මංගල සිල් ලොකු ස්වාමීන් වහන්සේ ඉතින් ආයි නම යන්න ඕනේ යන්න ඕනේ කියලා පස්සේ යනවා. අනේ යන කීදී හඳුන් කූරු පැකට් එකක් අරගෙන මොකද්ද ස්වාමීන් වහන්සේ ගෙනියන්නේ? හඳුන් ඒව බෑ පරිසා. මහත්යෝ බුදුන්ට පූජා කරනට ඒව හරියන්නේ නැහැ හැමදෙරෝක පරිසා කරන්න ඕනේ. තාත <laughs> තාත වෙනවා යකාට ලොකු සාහිත්‍ය. ඉතින් ආල්ලාට කියලා වන්දනා කරුවට පස්සේ අනේ පුදුමාකාර ගෞරවයෙන් දන්ත දාසර වන්දනා. ඉතින් මම බලලා ඉන්නවා ලොකු සාධක මොන දියානේ කොච්චර සන්තෝෂද කියලා. අනේ ඔන්න ඔය එළියට ගිහලා බලන්න අහම්සු කෙනෙක් නැතිලා. දැන් ඉතින් හොයන හොයන මං කිව්වා ආය රාලාමිට මැලි බබ්ල මේ ලොකු සාහස දාලා යන්නත් බෑ. අපි ළඟ හිටපු අහම්සු කෙනෙක් නැතිලා දැන් මොකද කරන්නේ? සාහස හොඳම වැඩි තමයි පිටිපස්සෙන් එන පොලිමේ දිගේ ඇතුළට යන්න දැන්. මං කියන්න රාලාමිට කියලා. දැන් ගියාම දැන් ඒක බොම නන්දදානස මෙහෙම ඉන්නවා. දැන් මට මේ පොලිමට යන්න ඕනේ. පොලිම යනවා දැන් ගිනි කුන්දමේ දන්දදානස මේ පේනවා මේ පේනවා. මේ මිනිස්සු ගොඩාක් ඉන මං ඉන්නවා පේනවා බැලුවොත් මට හිත දෙන්න වෙනවනේ. බලන්න. ආනෝ කතෝලික පාද කෙනෙක් ආවා. මුන්ට තරුණයි. මේ ස්වාමීන් වහන්සේ කිව්වා පුදුම හිතේනයි සහෝදරකම මේ වඩින්නේ. කිව්වා දැන් ඉස්සරහින් එනවා ගෑනු එකක් පිටිපස්සෙන් එනවා සංඝයා වහන්සේලා ඔක්කොම ගල්ලුණා. ඔක්කොම ගාල්ක මං කෝ ඔබතුමා ඉස්සරහින් යන මං පිටිපස්සෙන් ඉන්නවා කියන. ඊට පස්සේ මං කෝ වන්දනා කරන්න නෙවෙයි යාවේ. මේ පොලිමේ කවුරු හරි ඉන්නවද කියලා බලන්න ආවේ මගේ කෙනෙක් ප්‍රශ්නයක් නැහැ මම මේ දැක්කා බලන්න ඉන්නවා ඒකයි කියලා කිව්වා. තනිකර ලෝගු ඇඳගත්ත ගමන් හිටියේ. සිංහල කොල්ලා. එතකොට මිනිස්සුන්ට තියෙන්නේ මේ ගිනි කුන්දමේ දැන් දන්ත දාතුනාසේ පේනවා වඳින්න තියෙන ආසාව. ඉතින් ඕවයි තියෙන පේන්න තියෙන පේනවා හැංගුම් බර වුණාට පස්සේ මොනවා කරනවාද මොනවා කරනවද කියලා බලන්න පිට ඉඳලා බලන්න දන්ත දාතන වංශේ වන්දන අණුවේ කරන්න තියෙන්නේ මේ නාඩගම ඉතින් තද වුණාට පස්සේ කිට්ටු වෙනකොට මනසෙන් තියෙන ඇත්තටම සද්ධාවෙන් තමයි යන්නේ මනුස්සකමනේ තියෙන හැටි මේ මට hina දකින්නකොට මේ වැඩ දිහා ඒ නිසා ලොකු සාංශ මම වෙලා ගිහිලා ලොකු සාංශේ <clears throat> පැවිදි වෙන්න මම මෙහි ඉඳ කතා කරලා දැනගෙන කොඩින් මහත්තයා මට කිව්වා දැන් වත කරන්නේ මාලිගාවේ වත කරන්නේ මයියන්ගේ නායක හඳුරුමයි හොඳම යාළුවා. මොන වෙලාවක ගියොත් ඒවා වෙලාවට දන්ත දාතුන් වහන්සේ වැඳ ගන්න පුළුවන්. අපි ලොකු සාංශ ආර්දනා කරමු කියලා. අපි ඥානරාම සාංශ. ඉතින් මමත් පැවිදි වෙන්න ඔන්න වෙන්නේ ඉතින් මමත් හොඳ කපුවා වගේ. ඉතින් මාත් ඇවිල්ලා ඉතින් අවිල්ලා කතා කරලා ඉවරලා. ඒකට ඇත්තටම ගුරු ඇඳලා නැහැ. ඒකට පැවිදි වෙන්න. මම කමේ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරා ගොඩින් මහත්තයා දන්දාසනාච වන්දනා කරන්න ඕන විවේකීව හරි ගැසකට දෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. නෑ ඕනේ නෑ මහත්යෝ කිව්වා. ඊට පස්සේ මම කඩයි ප්‍රශ්නයක් නෑ මේක ආරාධනාවක්. කිසි කරදරයක් නැතුව යන්න පුළුවන්. නෑ ඕනේ නෑ කිව්වා. ඊට පස්සේ මොකද්ද මම ආයෙත් ඉන්නේ අර බලපෑම් කරන්න හදනවා කිව්වා. මට සංවේගී පහළ වුණා. අපිත් කියයි කිව්වා භික්ෂුන් වහන්සේලා වශයෙන් වටිනා පිරිකර වගේක් අරගෙන දන්ත ධාතුන් වහන්සේ වදින මේ සාමාන්‍ය පෙන්වන වෙලාවක. ඒක තිබුණා යෝ වටින වටින දේවල්. ඒ පිරිකරවල. ඉතින් තේවාව කරන හාමුදුරුවෝ කිවලු ඕක දන්ත ධාතුන් වහන්සේට පූජා කරන්න එපා. සාංගික කරලා පූජා කරන්න. එතකොට අපිට හම්බ වෙනවා. දන්ත ධාතුන් වහන්සේට පූජා කරොත් දීවඩ නිලමෙට යන්නේ කියලා. ලොකු සංජය කිව්වලු මං හිතාගෙන මේ ආයත මේ වස්තු සපයන්තට කිරුවේ දන්ත ධාතුන් වහන්සේට පූජා කරන්න කියලා. රාමෝ කළු මේ නමල කැලේ ඉන්නේ මේ නමලට තේරෙන්නේ මේක සාංගික කරන්න. මේක සාංගික කරපුවා සංඝයාට යන්නේ. ඒ දන්ත ධාතුන් වහන්සේට පූජා කරපුවා ගිහියෙකුට යන්නේ. මේ ලොකු සංජය වලු මේ වස්තු සපයා ගත්තේ දන්ත ධාතුන් වහන්සේට පූජා උහුන මගුලක් කරගන්න කිව්වට මෙලව හතරක් තේරෙන්නේ නැහැ කැලිය වෙලා රින්ගන හිටියට කියලා. අනේ මට එදා එපා වුණලු තේර. ආයේ ඕනේ ඕන ඕනේ නැහැ කිව්වා. ධාතුන් වහන්සේලාට තියෙන ගෞරවය රෙස්පෙක්ට් එකයි නිසා හුඟා කකුසල් සිද්ධ වෙන්නේ ඔය මේ අටම ස්ථාන ඔය සොලොස්ම ස්ථාන වල තමයි බරපතල කුසල් සිද්ධ වෙන්නේ. ඒ නිසා කවුරුත් නැති පාළුවීමට කියලා දන ගහන භාවනා කරනකොට වෙන කුසලය කිසි දෙයක කලවමක් නැහැ. ඒම ඇති. ඒ පිවිතුරුකම කියලා කියන්නේ ඕනෝක. ඒ නිසා සංවිධානය වෙච්ච ආයතනීගත වෙච්ච කිසිම තැනකින් පින තියා සාධාරණේවත් බලාපොරොත්තු වෙන්න එපා. ඒවට අපි කතා කරන්න යන්න ඕනේ නෑ. ඒව මාර්ගපාක්ෂිකයි. ඒවයි පවතින මාර්ගපාක්ෂික ධර්ම. ඉතින් ඌට අපි විරුද්ධ ප්‍රකාශ කරන තරම් අපි මේ නරපණුවන්ට අයිතිවාසිකම් නැහැ. ඒකට අපේ බිස්නස් එක කරගන්න වෙලාවකුත් නැහැ. අපි අපි ඒකට ජැක් ගහන්න යන්න ඕන කමකුත් නැහැ. අපි ජැක් ගහන්නේ නැතුව යනවා. විචිනේ කරන්න ගිහලා ඉතන කරගන්නත් එපා. ඒවට ගියයි කියලා අකුසලයක්වත් නැහැ. අපි මේ නාටකම දකින්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ඒක පිළිබඳව මීට වැඩිය කොඳුයට පෙර දකින්න ඕන කතෝලික සභාවේ ඉතිහාසය කියවන්න. අන්තිම කතා. ඒ ඔක්කොම ලේඛන කතායි. ඒක තමයි දැන් බුද්ධාගම පුරුදු කියන්නේ. කතෝලික සභාව තමයි සංවිධානය වෙච්ච කැතම මට සමාවෙන්න ඕනේ මම මේ නම් පාවිච්චි කරනකොට කැතම ආගමික සංවිධානයේ ලෝකේ වැඩිම මිනිමෙරුම් ගානකට සම්බන්ධයි. මේ යුද්ධ දෙකකට වගේ කියන්නේ. ඒක තමයි දැන් මේ බුද්ධ ආගමත් ඔය කරන්න හදන්නේ. ඒ කියන්නේ බුද්ධ ආගම 2500 පැනනට පස්සේ ආගමක් වශයෙන් සංවිධානය වෙන්න වෙන්න ගුලි වෙන්න වෙන්න තන්නේ කර මාරපාක්ෂිකයි අන්තවාදී. ඉතින් අපිට සාධාරණත්වයේ නාමයෙන් බුද්ධහන් විරුද්ධව කතා කරන්න බෑ. නමුත් මේවට සාක්ෂි වෙන්නත් බෑ. එනිසා අපිට කරන්න තියෙන්නේ අපි තනි ආලියා වගේ තනි සෙබලෙක් වගේ සතිපට්ඨානෙ වඩනකොට කාගක අපිට සාක්ෂි වුණෙත් නෑ. අපි හොඳටම දන්නවා ධාතු චේති නෙමෙයි මේ ධම්ම චේති වන්දනාවක් කරන්නේ. අන්ධහර පාණ්ඩ ඕන එක මොකුත් නෑ. ආන්නේ දෙ කරනවනම් ඒ බුදුහාමුදුරුවෝ පිටතට්ටු කරලා අර විදිහට කියනෙකුත් නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ නිස්සද්ද පණිවිඩය තුල මම දන්න දෙවියෝ බ්‍රහ්මයේ පවා සතුටු වෙන පුදුම ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඒ ভাইබ්‍රේෂන් එක නැති වෙන්න විනාශ වෙන තැන එකම සාක්ෂිය තමයි ජනප්‍රියතාවය. මොන්නම හේතුවක් නැසාව ජනප්‍රියතාවයට ඉඩ තියන්න එපා ආගම ධර්මයත් එක්ක. ජනප්‍රිය වෙන එක වළක්වන්නත් බෑ. නමුත් ජනප්‍රියතාවය තමයි මාරපාක්ෂික වෙන බවට පළවෙනි ලකුණ ලාභ සත්කාර සම්මාන සිලෝක. සතිපට්ඨානෙ කරන බුදුහාම කියනවා කැලියට ඵලයක් කතා කරන්න එපා. නිස්සද්ද වෙයන්, බුද්ධිකලා වෙයන්. ඒතර අපිට තේරෙනවා මේ දෙක එකක් ලාභ සත්කාර මාර්ග අනික නිවන් මාර්ග. ඉතින් අපිට මේ වගේ පැහැදිලි කිරීමක් රට්ටුන්ට කෙරුවොත් ඕලිසනේ කවුද වැඩිම තරහ වෙන්නේ? සංවිධානාත්මක බුද්ධාගම. බුද්ධාගමේ සංවිධායකයෝ. කතෝලික මිනිහෙක් කියව නෙවෙයි. මුස්ලිම් මිනිහෙකුත් නෙවෙයි. ආගමක් අදහන්න නැති මිනිසෙකුත් නෙවෙයි. ඒ නිසා අපිට විරුද්ධව කරන්න කරන්න වෙන්නේ සංවිධානයත් එක්ක. ඊට මිට වැඩිය හොඳයි යුද ප්‍රකාශ කිරීමක් ඕනේ නැහැ. තාමත් සතිපට්ඨාන ඉතලා තියෙනවා. කවුරක්වත් එපයි කියලා නෑ. නිස්සද්දව මේක කරගෙන යන්න. එතකොට වන්දනා කරන්නේ ධාතු චේති නෙවෙයි ධම්ම චේති. බුද්ධ වංශයේ නැත්තම් චර්යා පිටකයේ ඇති කස්සප සර්වචනාංශගේ චරිතාවදානේ අරගෙන කියවන්නේ ධම්ම චේතින් සමුසෙත්වා නිබ්බුතෝ මහා වීර නිබ්බුතෝ කස්සපෝ මුනි ඔන්නෝම කියලා ගාතාවක් උන්වහන්සේ මේ ධාතු චේතන අතරින් ධම්ම චේතී ආය කවුඩිය වගේ උසතල් කියලා පිරුණම් පෑවා. දන්න මිනිස්සු ධාතු චේතී ධම්ම චේතී වන්දනා කරනවා. බාලංශ පන්ති කට්ටිය තමයි වෙන්නේ එහෙම කිව්වට ධාතු චේතී වන්දනා කරනවා. ඒක හොඳයි මේ මේ මොනවද කියන්නේ මේ සල්ලි වන්දනා කරනට වැඩිය. වෙන කැත වැඩ කරනට වැඩිය හොඳ ධාතු හොඳයි. නමුත් ඊට වැඩිය හොඳ ගන්න ධම්මචේතී ඒක තමයි අපි යොමු වෙන්න ඕන කරලා තියෙන්නේ. දැන් ආම්දුනේ එක ප්‍රශ්නයක්. අපි දැන් ගෙදර ඉන්නකොට <clears throat> අපේ හිතේ එකඟ නැති නොයෙකුත් සිද්ධි සිද්ධ වෙනවා. ඉතින් ඒවා වළක්වන්න බෑ. ඒවා සාමාන්‍යයෙන් දැන් ඔන්න ටීවී එක දාගෙන කට්ටිය ආනවා. ඊළඟට නෑ කට්ටියක් ආවම අපි මොකක් හරි කරන්න ගියත් අපිට ඇහෙනවා මේගොල්ලෝ දැන් සද්දබද්ද කරලා මේවා කරනවා. ඒ වෙලාවට ආම්දුනේ අපි හිත හදාගන්නේ කොහොමද? මේගොල්ලෝ විශ්වාස කරන්නත් බෑ. තරහ මුළු වෙන්නත් බෑ. මේ නමුත් අපේ අරකට නොවැටි අපි අපේ මනස තියාගන්නත් ඕන. අපි කියනකොට මේ අපිත් දාගෙනද? අපන්සත් එක දෙන්නේ. ඒකේ නම අපි කිය. මම. අනේ එහෙම නිකන් නිකන් දාගන්න යන්න එපා අනුගෙකට. මොකටද ගෙදර යන්නේ? අපෝ ගෙදර යන්නේ මම කරේ පොරොන්දුවක් තියෙන නොකිය දඩ ගන්නවා කියන්නේ. ඈ? ගෙදර ආපහු යන්නේ නැහැ. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ මට. නෑ ඒක තමයි ගෙදර යන්නේ ඇයි? ඒකට දඩ ගන්නද ගියේ නැත්තම් කියලා. ගෙදර යන්නේ ආම්දුනේ දැන් මෙහි ඉන්න බෑනේ කියලා. නෑ නෑ ඒක ඒක අපි පැත්තක තියමු. ගෙදර යන්නේ කාය කැමැතරද? ගෙදර නොගිහිල්ලා බැරිය ගියා. මොකද නෙගිහිල්ලා බෑ කියන්නේ මට කාරණාවක් කියන්න අහවල් දෙය නිසා බෑ කියලා. දැන් ඔන්න මට හොඳටම අසනීපයි මේ දවස් නැත් ඇත්ත ඇත්තම සවනස මම හිතාගෙන ආවේ භාවනා කරලා තව පුළුවන් කාලයක් ඉන්නවා. ඒ හරිනේ දැන් දැන් ප්‍රහක දැන් ගෙදර ගිහිල්ලා ටෙලිවිෂන් බලන එක තමයි මේ හිඳලා අසනීප විඳින එක තමයි. මේක හොඳ කරනු ගනවන්නේ හරි හරි මං කියන්නේ ඒක හොඳ කරන එකද ඔයාගේ බරපතල ප්‍රශ්න ගෙදර ගිහලා ටෙලිවිෂන් බලන උටේන අකුසල කර්මය දැන් මේක හොඳ කරන්නේ ඒ නයිටි දැන් අරගෙන කතා කරනවා මුදින් පැහැදිලිව ප්‍රශ්න ඇතුලේ තර්ක මේ කියන්නේ පරස්පර විරෝධී ඔය කුණු කන්දරයට බහින්නේ මම කියලාද මයින් යවර කමන්නේ මම කියන බෙහෙට ගෙදර පලියන් ගිහලා ටෙලිවිෂන් බලපන් කියවන කමන්නේ ඉල්ලගෙන කන්නේ එක මිනිහෙක්වත් නැහැ මේකේ ඇදගෙන නාන්නේ නැති එකේ තුමා හඳුනන්නේ මම මේ යන්නේ මේක සනීපුරුම ඉන්න බැරි නිසා. ආ නැත්තම් මේ සනීපුනේ නැත්තම් දිගට මේ ඉඳලා දෝ දාගෙන ඉඳී මේ. මුතුන් ප්‍රශ්නෙට මුහුණ දෙන්න. එහෙව් එහෙව් වදකාගාරයකට තමයි පත් කරන්නේ. ඒ නෑදෑයෝද ඒ ටෙලිවිෂන් එක නැත්තම් තමන් ඉතින් යන්න තියෙන කැමැත්තද? මේක පෙන්වුවාට පස්සේ මං අහන්නේ. පළවෙනි දාසියා වුණනම් මේ මොනවද දන්නේ අපිට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ කියලා. ඒක දැක්කට පස්සේ උත්තර මතක තියාගෙන බෙදාන කනවා කියන්නේ ඕක. ඇදගෙන නානවා කියන්නේ ඕක. ඒකල ඒකේ දොස් කියන්න හැදුවොත් එහෙම වහමයි කන්නේ. ඉතින් මම ඊළඟට කන පරිප්පුවනේ. තමන්ගේම නැපෙන්නේ ගෙදර යන්නේ. එතකොට යන්නේ ඉස්සෙල්ල ගණිතන කරලා ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එක අසම් කරන්න ඕනේ. ආ මෙච්චරක් අකුසල් තියෙනවා, මෙච්චරක් කුසල් තියෙනවා. ඒ අකුසල් ටික පැකේජ් එකේ තියෙන එක. අසං කරනකොට දැනගන්න. ඒක හිතනවා නම් ඒ නෑදෑයන්ගේ වැරද්ද, ටෙලිවිෂන් එකේ වැරද්ද කියලා. ඒක තමයි ආත්මවාදී. කියන්නේ ඒක තියාගන්න එපා. ඒ ආත්මවාදී දෙන්න තැන තමයි ඇයි ජැක් ගහන්නේ? ඇයි රින් ගන්නේ? යාර ගෝල්ගොතා ඉන්න කාලේ ගමේ මිනිස්සු ඔක්කොම එකතු කරලා ගමේ ඉන්න වේස ගෑණි අල්ලන නෙල පල්ලිය කණුවකට ගහලා ගල් ගහලා මරන්න ලෑස්තිලු. අර ගෑණි තිත්ත ගුණ වරෙන් බයින්න. දැන් නැතුණු ගෝල්ගොතා මිසෙම ඉන්නවයි කොහොමද ගැන සාන්තුවරේ කියලා එළියට නෝනා ගානේ තිත්ත ගුණවල බලන ඊට පස්සේ එළියට බැසලු බලනකොට ඔක්කොමලා ගල් අතර යන ගල් ගහලා මරන්නලා ඊට පස්සේ ආනන්ද ඉතින් මේ සමාජ මේ සුචරිතවාදී කතා කරලා කිව්වලු මේ සාමිනී සාමි මේ ගෑන් නිසා දරුවෙකුටවත් හැදෙන්නේ නැහැ මෙදීම මේ වේසකම් කරනවා ඒ නිසා අපි බයිබලයේ හැටියට ගල් ගහලා මරන්න බයිබලයේ ජීනිතර වැඩ කරන්න ඕනේ කියලා කියන බැලුවලු පළවෙනි සාන්තුවරේ ගලක් ගහන්නේ කිව්වා වැරදි කරපු නැති මිනිහ ගලක් ගහන්න කියලා. ඔය ගල් ගහනයක්ව තමයි රැට රින්ගන්න යන්නේ. ඒ කියන්නේ කෙනලු කොපිට විගිලනජ්ජ දෙයක්ව රැට මයි ගාවට ඇවිල්ලා දවල්ට සුචරිතවාදී වෙන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ කෑ ගහන්නේ. ගොල්ගොතා විතරයි සාන්තුලිකට හිටියේ. ඒකල බයිබලයේ විදිහට වැඩ කරපන් කියලා. පාපත නැති කෙනෙක් පාපෙන් ගැලවෙච්ච කෙනෙක් ගලක් ගහපන් කියලා. ගල් වැටුණලු. එනිසා හැම දෙයකම ඒ වැරද්ද කරන මිනිහම තමයි එයා සුචරිතවාදී වෙන්න හදන. ඒක ලියලා අර ඒ දඩමීම කරගන්න එක ගෑණියක්. ඒ ගෑණිය ගල් ගහලා මරලා සියල්ල සතුටින් සමාදම් කරනවා. මේ මිනිස්සු තමයි රැයට යන්නේ අර ගෑණි ගාවට. ඒක ඒක දන්නේ ඒ ගෑණිය විතරයි ගෝල්ගොතයි යයි විතරයි දන්නේ. ගෝල්ගොතත් කියන්නේ බොහොම උසස් සාන්තුවරෙක්. ඒ කිසිම වැරද්දක Taman සම්බන්ධ නැති එකක් නෑ. අපේ ස්වභාවය තමයි ඒක අනුන්ට හේතු කරනවා. ගෙදරට ගියාම මට කිසි පාලනයක් නැහැ. ගෙදර කට්ටිය මෙහෙම වෙනවා, අරේ වෙනවා, මෙහෙම කරනවා. ඉතින් පාලන නැති මම උඩ රෙද්දා කරලා ඉංගන්නේ. මම කතා කරලා හැරෙයි. <laughs> අර ඊට සභාවෙත් මම කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේත් එක්ක යන ඔක්කොමලා තරහ වෙලා යනවා. බොක්කෙමුළු කතා කරන්නේ. හැබැයි අයියෙන් සැරට කතා කරනවා. ඉතින් හැබැයි ඉතින් අපි දන්නේ හින්දා අපිට තරහ වෙන්න දෙයක් නැහැ කියලා. නැත්තම් මේ ප්‍රශ්නේ කවදාවත් ප්‍රශ්න ඉවර වෙන්නෙත් නැහැ, උත්තරේ ඉවර වෙන්නෙත් නැහැ. ඉතින් යන්නේ Taman නම් වවුලයි ගෙදරට ගියාට පස්සේ, වැවිලි ගෙදරට ගියාට පස්සේ වවුල පුටු ඉල්ලන්න එපා. පුටු පුටු ගන්න එපා. ඔය කක්ක ගොඩට රිංගනවනම් ඔය නම් කරපුවා අකුසලිය ගොඩක් සිද්ධ වෙනවා. යන්නේ Taman නම් බුදුහාමුදුරු මෙච්චර ලස්සන ක්‍රමයක් හදලා දීලා තියෙද්දි ඒක බුදුහාමුදුරු කියලා දොස් කියන විදියක් නැහැ නේ. අච්චරයි මම මේ මේ කන්නඩියක් මොනට අල්ලන්නේ විතරයි කරන්නේ මේ ආරෝපණය කරන්න කිසිම චෝදනාවක්. එහෙමත් හිතනවා දැන් වම් කොහොමද මේ කියන්නේ. දැන් අපිට ආදායම් මාර්ගයක් තියෙනවා. අනිත්‍ය පැත්තකට ගම ආදායම් මාර්ගයක් තියෙනවා. අපේ වියදමින් කාලා බීලා ඉන්න පුළුවන් ගමන. දැන් මේ ඇවිල්ලා අපි වැටිලා මේ හම්බ වෙන සාංගික දහනය අපි ඔයා කතා කරන මේ ඇවිල්ලා ප්‍රශ්නයක් ඕනේ අර ගිහිල්ලා කරන එක ගැන කතා කරන්නේ මම මේ විකල්පයක් වශයෙන් දැන් මේක ප්‍රශ්නයක් කරගන්න මම කියන්නේ විකල්පයක් තියෙනවා විකල්පේ වාගේ යෝජනාවට දානවා. දාන්න මේක දාන්න කියන්නේ මේ අපිට තියෙනවා මේක ඇබ්බැහියට බැඳගත්ත බෙරේ වගේ ගෙදර ගිහිල්ලා විඳවන්න වද වගේක් තියෙනවා. දැන් භාවනා කරලා දැන් දන්න විකල්ප මාර්ගයක් තියෙනවා. ඒ නිසා මේ අරකට ගිහිල්ලා අනුචෝදනා කර කර ඉන්නවට වඩා විකල්ප මාර්ගයත් මේකට දාගෙන කල්පනා කරන්න. ඒතර සාධනීය උත්තර ගොඩක් තියෙනවා. අර වගේ එකම එකම පැත්තකට බෙදිච්ච දාසගතියක් නෙවෙයි. ඒකයි අපි මේ භාවනා මධ්‍යස්ථානෙක නැත්තම් මේ රිට්‍රීට් එකෙන් දෙන 100ක් උත්තර නෙවෙයි. අපිට ගැලවු මාර්ගයක් තියෙනවා විකල්ප මාර්ගයක් තියෙනවා. ඒකම නෙවෙයි සාධාරණ උත්තරය. නමුත් ඒක විකා විස්ත විවෘතව හිතන එකයි තියෙන්නේ. ඒක කාටවත් අහන්න දෙයක් නැහැ. ඒක අහන්න දෙයක් නැතිව පන්ලා දීම තමයි මේ කතා කරන්නේ. දැන් මම හිතන්නේ අපි කාලක් විතර තමයි ලපටන් ගත්තේ ඒනු බලනවා පැය කමාරකට වුණා. ඉතින් අපි මේ සාමිකව එකතු වෙලා ගත කර කාලේ යම් කුසලයක් ධර්ම සාකච්ඡා කුසලයක් තුනම අපි ඒකතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ අනුමೋದනා ශීර්ෂයෙන් සිල් දිනාට පින්පැමිණි වීමේ සාකච්ඡා නැත කරමු කියලා මම යෝජනා කරනවා. ඒතාවතා ජනන්දී සම්පතම් පුඤ්ඤ සම්පදා සත්සං දීවානුමෝදන්තු සම්ප සම්පත්‍ති සිද්ධියා හිතාරතා ජනමේ සම්බතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සංසප්ති සිද්ධියා හිතාරතා ජනමේ සම්බතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගම්මයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගම්මයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතේව ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතේව ධම්මෝ ඥාතිනං හෝතු සුඛිතාං සුනාතේව හිමිනා පුඤ්ඤ කම්මේ මායි වාසසමෝ සතං සමාධිමෝ හෝතු යාව නිපාතපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි වාසසමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි වාසසමෝ सतम समागमो होतु उपवासवन्तानि भन्ति ओकासद्वारत्वेन कथं सब्बं मच्छयं कन्तुनि निबन्ति साधु द्वितीयं तृतीयं